වහන්සේ ඇහෙනවද? කතා කරන්න. ඊට ඉස්සෙල්ලා මම 2016 දී ස්වාමින් වහන්සේ මම රත්නපුරේ ඔය රත්නපුරේට ස්වාමින් වහන්සේ නමක් ඇහිලා බණ කිව්වා. ඒ එතකම්ම අපි <laughs> ඇත්තටම ස්වාමීන් වහන්සේ කටින් තින්කම් කර කර අටපිරිකර පූජා කර කර බුද්ධ පූජා පියතියා ඊළඟට ඔය කඳුබඩ ගිහින් දවස් 10ක් භාවනා කළා පොල්ගස් හොල්වට ගිහින් දවස් 7ක් භාවනා ඔය වගේ කර කර ඉඳලා ඒත් අපිට මේ පිටින් හිතන්නේ අරක තමයි නිවන් යන්න අටපිරිකර පූජා ඒවා කියලා එතකොට අර රත්නපුරයට ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දවසක් බණ කියලා අපිට කිව්වා මේ බුදු පිළිමයට ඕවා කරලා වැඩක් නැහැ මෙතන තියෙන ගහකොඩක් නැතිකොඩ ඕකට ඔබ පූජා කරලා ඕව වැඩක් නැහැ ඔයගොල්ලෝ හිත දිහා බලන්න කියලා. ඉතින් අපිට මට තේරුනේ නැහැ ස්වාමීන් වහන්සේ මේ හිත දිහා බලන කිසි කතන්දරේ. ඉතින් අරක නම් මම ගෙදර ඉඳලා හිතුවා ස්වාමීන් වහන්සේ ඒකේ තේසනම් ඇත්ත තමයි මේ අර අර තීන වහන්සේ නමකට අපි ගරු කරලා තමයි නමුත් ඇත්තටම එතන ඒකට වැඳීම කිසි තේරුමක් නැහැ කියලා මම ගොඩාක් දුරට හිතුවා ස්වාමීන් වහන්සේ. එහෙම හිතලා ඒ ස්වාමීන් වහන්සේගෙම ආයේ බණක් ඇහුණා. ඒ ස්වාමීන් වහන්සේ එතකොට කිව්වේ හිත දිහා බලාගෙන ඉන්න හිත දිහා බලාගෙන ඉන්න එතකොට හරියනවා කියලා. ඉතින් එහෙම කිව්වට තේරුණෙත් නෑ ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ ඔය මේ තව ඇඳිලි පිටියේ ස්වාමීන් වහන්සේ ළමක් පරමාර්ථ ධර්මයේ කියනවා කියලා දැන් මට අර අර ධර්මයෙන් මට ලොකු වෙනසක් ආවා මම වෙන හොයන්න ඕනේ ඇත්තටම මේක කරන්න ඕනේ මොකද්ද කියලා ඊට පස්සේ මම ඇඳිලි පිටියේ ස්වාමීන් වහන්සේ ළඟකට බණ ගියාම බණ හඳ ගියාම ඒ ස්වාමීන් වහන්සේ කිව්වා හැබැයි ඔය ඔය වගේ අම්මකේ දේවල් කර කර ඉඳලා අපිට කවදාවත් යන්න බෑ නිවන් යන්න නම් ඔයගොල්ලෝ මේ සිත අවබෝධ කරගන්න ඕනේ. පොත්පත් කියවන්න කිව්වා, සූත්‍ර පිටක කියවන්න කිව්වා. අනේ ස්වාමීන් වහන්සේ මම ඉතින් පෙන්ෂන් ගිය දහපටම පොත්පත් කියෙව්වා, පොත් කියෙව්වා. මට ඒ ධර්මයක් හොයාගන්න එහෙම බැරි වුණා. එහෙම අතරෙදී මම මේ ඔය ඔය පරමාර්ථ ධර්මයේ කියනවා කියලා අහන මෑණිවරු ස්වාමීන් වහන්සේලාගේ බණ අහන්න ගියාම හැබැයි මම එහෙම අහනකොට අහනකොට ස්වාමීන් වහන්සේ මට හිතුණා මේක මේ සිතේ පිළිබඳ හංසිද්ධියක් තමයි ඇත්තටම බාහිර ලෝකෙ කියලා දෙයක් නෑ මේක මේ විඤ්ඤා මේ මේ හිත අපිව රවට්ටනවා හැම මොහොතකම අන්නේ රැවටීම තේරුම් අරගෙන ඉස්සරහට යන්න ඕන කියලා මම දිග්ගතෝම ඒ පැත්තේ බණ කියන ස්වාමීන් වහන්සේලාගෙන් බණ ඇහුවා ඒක. එහෙම අහනකොට අහනකොට ස්වාමීන් වහන්සේ මට තේරුණා මේ මේ ස්වාමීන් වහන්සේ ඇහෙනවා නේද? ආ එහෙම අහනකොට අහනකොට මට තේරුණා ස්වාමීන් වහන්සේ මේ පැත්තටම බලනකොට මම එක තව තව ස්වාමීන් වහන්සේගේ බණක් ආපුවාම ඒ ස්වාමීන් වහන්සේ කිව්වා මේ ලෝකේ තියෙන භූත ස්වභාවයක් මේ මේක කිසි දෙයක් නෑ සිත කියන්නේ අපිට හැට මොකෙන්න ශක්තියක් විතරයි එතකොට මේ ලෝකයේම භූත ස්වභාවයක තියෙනවා කියලා ඒ දැන් අවුරුදු එකමාරකට විතර ඉස්සෙල්ලා ඕක ඇහිලා මම ඊට පස්සේ කල්පනා කළා ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ මේ කියන භූත ස්වභාවය නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියන ඒකේ ශක්තියක් නැහැ කියලා ඒ හාමුදුරුවෝ එක ශක්ති විශේෂයක් විතරයි කියලා. එතකොට එහෙමනම් මම ඇත්තටම හිතලා හිතලා කල්පනා කළා ස්වාමීන් වහන්සේ මම එහෙනම් මේ භූත ස්වභාවය කියලා මේකේ ශක්තියක් නැහැ කියලා මේ මුළු ලෝකෙම කිසිම දෙයක් නැහැ කියලා මං ඒක හිත හිත ඕකම හිත හිත ඉන්නකොට මම මෙන්න මෙහෙම තීරණ ගත්තා ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ ලෝකේ භූත ස්වභාෂයක් නම් මේ ලෝකේ කිසියම් දෙයක් එහෙනම් තියෙන්න බෑනේ. ඇත්තටම ඒක භූත ස්වභාවය කියන්නේ අපි අපි හිතෙන් හදාගන්න පටිවිආපෝතේ දෝ වායෝ එකන්න බනහනකට අහනකොට ඕවා එහුණා මහන්ස මත. කොට පටිවිආපෝතේ දෝ මම ප්‍රඥා ටී channel එකේ මම බන ඇහුවා ගොඩක්. ඊට පස්සේ මට තේරුණා එහෙනම් මේ කියන මේ කියන ස්වභාවය අනුව මේ ලෝකේ එකම ස්වභාවයක් එහෙනම් තියෙන්නේ. එකම ස්වභාවයක් මත මේ දෙකම තියෙන්නේ මම මෙහෙම උදාහරණයක් තරම් හිතුවා ස්වාමීන් වහන්සේ මගේ ඉතින් වැලි ගොඩක් ගත්තොත් වැලි ගොඩේ අපි ගෙවල් හදනවා චෛත්‍ය හදනවා සෙල්ලම් කරනවා හැබැයි ඒවා වැලිමනේ අන්තිමට ඒක වැලිමයි ඒ වගේ දෙනම් මේ ලෝකයේ ඇත්තටම කිසිම දෙයක් නැති භූත හිස් දෙයක් නම් එහෙනම් මේ අපි නවාදන තියෙන මේ භූත වල හැදුණු පදාරපයක් නේද මේ දේවල් දොරවල් ගස්කොළන් කියන්නේ කියලා මගේ හිතට ආවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම හිතුවා එහෙනම් මේ සියලුම අජීවී සජීවී සියලුම වස්තු භූත භූත ස්වභාවයක් පමණයි නේද මේ මේ ළමයා ගහ කුටියා වලහා අම්මා තාත්තා කිව්වත් ඒ සියල්ලම පොදු එකම ධර්මතාවයක් නේද කියලා මං ඉතින් අර අපේ ගෙදර ඉස්සරහට එලා මං ඌමම හිත හිත ඉතින් ඉන්නවා ස්වාමීන් වහන්සේ දවස් ගාණක් කොහොම ඉන්නකොට මට තේරෙන ඇත්ත තමයි එහෙනම් මේ ශක්ති පදාර්ථයක් වෙලා දකින්න ඝනවස්තු මේ දකින්නේ තියෙනවා තියෙනවා තියෙනවා කියලා අරන් තියෙන කියලා කොහොම තේරුමක් ගියා ස්වාමීන් වහන්සේ. ඔව්. ඊට පස්සේ තව ධර්ම දේශනාවක් අහනකොට එතන පටිච්ච සමුප්පාදයේ හොඳට විස්තර කළා ස්වාමීන් වහන්සේ. පටිච්චසමුපාදේ විස්තර කළා මේ පටිච්චසමුපාදේ කියන්නේ සිතවිල්ලක් පමණයි ඊළඟට අවිද්‍යා සංස්කාර විඥාන කියන ওই ටික අපි ඉස්කෝලේ යනකොට පාඩම් කරලා විභාග දීලා විභාග පාස් වෙලා ටිකට අපි වචන ගොඩක් විතර මේ දැනගෙන හිටියේ තේරුමක් තිබුණේ නැහැ ඊට පස්සේ මේක ඒ ඒ බණ අහනකොට අහනකොට මම මේක මේ රෙකෝඩ් කරගෙන ෆෝන් ආයෙ ආයෙ අහනවා එහෙම අහනකොට අහනකොට මේක මේ සිතේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ සිතේ සංසිද්ධියක් නේද කියන තැන මට තේරුණා. එහෙම වෙලා ස්වාමීන් සොහොම යනකොට ටිකක් දැන් එහෙම එහෙම වෙලා තේරුම් වෙලා එහෙම යනකොට මේ මං කල්පනා කළා එහෙනම් මේ සියලුම මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි බනහලම හැබැයි තමයි අල්ලගත්තේ ස්වාමීන් වහන්සේ. මේ හිතේ තියෙන සංසිද්ධීන් නේද කියලා ආයෙ තව බනකදී ආම්බුරුණක් කිව්වා. ඔයගොල්ලෝ බලන්නකෝ මේ ටීවී එක දිහා ටීවී එකේ රූප දිහාට ඔයගොල්ලෝ රැවටිලා ඉන්නේ ඔකේ රූප තියනවාද? ඒ වගේ තමයි මේ ලෝකේ තියෙන ඔය වචනෙත් මම අල්ලගෙන රෑ ඉන්නේ මං කල්පනා කළා ස්වාමීන් වහන්සේ ඇත්තනේ නම් ටීවී එකේ රූප ගියාට ටීවී එකේ කොන්ද රූප. සීතලයක් විතරනේ තියෙන්නේ. ටීවී එකේ ගංගා ඇල් දොළ හැමදේම පේනවා. නමුත් ඇත්තටම නම් බැලුවොත් ටීවී එකේ රූප නෑනේ. එහෙනම් ඒකත් අපේ මනස නේද? වයස කීයක් වගේ? ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය සම්මුතිය වයස කීයක් වගේද ඔබ තුමේ? ආ සම්මුතිය මගේ වයස අවුරුදු 70ක් ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙමනම් මේ දැන් විශ්‍රාමිකව ඉන්නේ විශ්‍රාමිකව. ඒ ස්වාමීන් ස්වාමීන් වහන්සේ මම මෙන්න මෙතන චූට්ටක් මට සමා වෙන්න සමා වෙන්න ස්වාමීන් වහන්සේ මම අර ටීවී එකේදී ඒක මනසම නේද මනසම නේද ඇත්තමයි ඇත්තමයි කිය කිය හිත හිත ඉන්නකොට මට එකපාරටම තේරෙනවා අපෝ එනම් මේ මුළු ලෝකෙම ටීවී එකක් නේද අපි මේ බල බල ඉන්නේ. තියනවා තියනවා තියනවා කියලා බලලා ඉන්නේ. හිතම නේද කියලා මට තේරෙනවා ස්වාමීන් වහන්සේ මම ඊට පස්සේ මේ හිතට එන අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මන දර්ශනේ තේරම හරහා එන දේවල් හැබැයි බණහලම තමයි මේව ස්වාමීන් වහන්සේ මම හිතාගෙන දැනගෙන නෙමෙයි එතකොට ඒ හැම එකක්ම මගේ සිතේ නේද හටගන්නේ එහෙනම් හැම දෙයක් මේ සිතේ රූපයක් නේද මෙතන මායාවක් නේද කිය කිය ඔහොම මාසහයක් විතර හිත හිතා ඉඳලා මම එක සතියක් දිගටම ඕක ඔහොම හිත හිතා ඉන්නකොට ස්වාමීන් වහන්සේ එකපාරටම මට නිකන් එකපාරටම ඒක එක ක්ෂණයක එක මොහොතක ආලෝකයක් ඒ ආලෝකෙකුත් නෙමෙයි මට තේරුණේ එතනින්ම ඉවරුණා ස්වාමීන් වහන්සේ. හැබැයි ඊට පස්සේ පහුවදා මම උදේ පාන්දර 3ට විතර නැතිලා මේ ධර්මයේ සිහි කර කර ඉන්නකොට තමයි අර නිකන් එළියක් එළියකුත් නෙමෙයි මට කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ එක මොහොතකින් මේ දේ නැති වෙලා ගියා. හැබැයි මට ඊයින් පස්සේ හරි සතුටක් වගේම පහුවදා නැතිලා බලපුවම මට ස්වාමීන් තේරෙනවා මම මුළු ලෝකෙම නිදහස් වුණා වගේ හැඟීමක් හිත ඇතුළේ යනවා. මට හිතුණා මුළු ලෝකෙම අනේ මම නිදහස් වෙලා නේද පිටකට හරි කියලා. එහෙම කියලා ඉතින් දවස් ගාණක් යනකොට උනාට මම එදා ඉඳන්ම බල බල හිටියා මේ ලෝකේ මායාවක් නේද අඹ ගහ කියන්නේ විඥාන මායාව. ඔහොම බල බල ඉන්නවා මහන් ස්වාමීන් වහන්සේ. මම දැන් අහගෙන ඉන්නකොට තමයි ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවට යාවේ කිව්වා බුද්ධෝත්පාදාහඬ හරියටම ප්‍රායෝගික ධර්මයේ කියනවා කියලා ඒ වාහනවක මට හොඳටම තේරුණා ස්වාමීන් වහන්සේ. මොකද මට ඉස්සර ධර්ම දේශනා අහනකොට දැන් ධර්ම දේශනාවක් අහනකොට හරියට මනසට කාව දෙනවා ස්වාමීන් වහන්සේ. පාඩම නෙමෙයි මනසට පාව දෙනවා. ඔබතුමියට යම් ගැටලුවක් තියෙනවද? යම් ප්‍රශ්නයක් තියෙනවද? ඒක ඉදිරිපත්. ආ ස්වාමීන් වහන්සේ මට තියෙන ගැටලුව මේකයි. දැන් අර අර අර එකපාරට නිකන් විදුලි අර නිකන් සහන්නේ ආලෝකයක් වගේ කෙතනම නිමිලා ගියා. ඒක වෙන වෙන කෙනා හාමුදුරු නමක් ගෙනුවේ මෑණියක් ගෙනුවහපුවම ඒගොල්ලෝ මට දුන්න උත්තරේ තමයි ඔයා ආර්ය මාර්ගයට ඇවිල්ලා තියෙනවා එක්කෙනෙක් කිව්වා එක්කෙනෙක් ඔයාට ඥාන පහළ වෙලා තියෙනවා ඔයා දිගටම ඔහොම යන්න කියලා. ඉතින් මං මට එක තේරෙන්නේ නැහැ ඇත්තට මේකවට මම හැබැයි මේ ධර්මයේ මම විදතෝම දැන් මේ මේ බාහිර ලෝකයක් නෑ නේද හිතේම නේද හටගන්නේ මේ සියල්ල අර ඔබ වහන්සේලාගේ ධර්ම දේශනාවල කියන හිත නේද හිත නේද හැම එකක්ම කනව බොනවා යනවා හිත නේද මට හිතෙනවා දැන් ස්වාමීන් වහන්සේට කෝල් එකක් ගන්න කියලා මට හිතනේද කිව්වේ ඒක මම දැන් යන ගමනක් යනවා. ඒක මට දැනගන්න ස්වාමීන් වහන්සේ මම ඉස්සරහටත් මොකද්ද තව මම කරගෙන යන්න ඕන කියලා. එහෙනම් මෙහෙම දෙයක් තියෙනවා. දැන් දැන් අපිට අර මුස්ලිම් කාන්තාවක් කතා කරා ඒ එතුමිය ඒ වගේම ඇහෙන්නේ නැති නේද මේ දේශනයක් ඊයේ පෙරේදා. ඒ අන්‍යාගමික මුස්ලිම් කාන්තාවක් ඉස්පත් කරා ඔය වගේම අදහසක්. ඒක ඇහුණා. එතකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ චිත්ත කම්පන මේවට කියන්නේ. චිත්ත කම්පන කියන්නේ මේක ලෞකිකවත් තියෙනවා. ලෝකෝත්තර භූමිය විතරක් නෙමෙයි අන්‍යාගමික ඒවාත් තියෙනවා. දැන් දැන් ගත්තොත් Hindu ධර්මයේ තුල පෙනෙන ඒ පැත්තෙන් ගත්තොත් ඔය කුණ්ඩලිනී යෝග එහෙම නැත්නම් සමාධිය දැන් ලෞකික සමාධිය වල චිත්ත කම්පන තියෙනවා. මේ චිත්ත කම්පනය කියලා කියන්නේ මේ මේ සංඥාව මෙතන මෙතන තියෙන්නේ මෙතන අපි දැන් අපි හිතමු ගෙදරට සර්පෙක් ආවා කියලා ණයෙක් ආවා කියලා එතකොට කම්පනයක් තියෙනවා අපි හිතමු දැන් විදුලි කොටනවා කියලා එතකොටත් මේ එකපාර සද්දයක් අහම කම්පණය වෙනවානේ මෙන්න මේ වගේ අපි දැන් මේ ලෝකේ ඇත්තයි කියලා බැසගෙනම ඉන්න බැසගෙනම ඉඳලා මේ ලෝකයේ සත්‍යයක් නෙමෙයි කියලා ඒ වගේම සිතෙත් එහෙම දෙයක් නැති බව මේක මේක මෙන්න මේ මෙන්න මෙතන දැනෙනකොට කෙනෙක් කුජලයක් නැති බව දැනෙනකොට මහා ශුන්්‍යතාවය තුල කම්පනයක් එනවා. ඒ කම්පනය තුලත් මෙවැනි චිත්ත කම්පනයක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් මේක ලෞකිකව සිද්ධ වෙනවා. ලෞකිකව සිද්ධ වෙනවා කියන්නේ දැන් සමාධිය තුලත් එක්තරා අවස්ථා තියෙන ඒ ඒ සමාධි අවස්ථා තියෙන ඒවත් කම්පන තියෙනවා. චිත්ත කම්පන සිද්ධ සිද්ධ වෙන අවස්ථා තියෙනවා. දැන් කුණ්ඩලනී යෝග ගත්තොත් චක්‍ර හතක් අවදි වෙන තනත් කම්පනයක් තියෙනවා. ඒ තුලත් ඒ තුලත් මුකුත්ම නොදැනෙන කම්පන කම්පනයකට පත් වෙන ස්වභාවයක් සීතල ඇඟ සීතල වෙලා ඇඟට නිකන් අර අමුතු මේ අමුතු විද්‍යුතයක් වැදුනා වගේ දෙයකට පත් වෙනවා කුණ්ඩලනී යෝග අවබෝධයක් ඒ ප්‍රත්‍යක්ෂතාවය තියෙන කෙනෙක්ට දැනෙනවා කියන එක මේ මෙහෙම කම්පනයක් සිද්ධ වෙනවා. මේවා ඔක්කොම ධර්මය කියන්න බෑ. දැන් මෙතන තමයි අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන තැන තියෙන්නේ. ඒ කියන්නේ තව පැත්තකින් කියනවා පටිසංකානු ඥාන දර්ශනය කියන එක. ඒ කියන්නේ සංඛාර උපේක්ෂා ඥානයකට කලින් මෙන්න මේ මග්ග උද්‍යව්‍ය ඥාන, බය ඥාන, බයතුපත්ඨා ඥාන, මුන්තු කම්මතා ඥාන කියන මෙන්න මේ ඥාන අවධිය තුලත් රැවටීමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ලෝතුරුසයටත් රැවටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම මෙතන තියෙන මේ මේ මෙන්න මෙවැනි ස්වභාව ඒ කියන්නේ දැන් ලෝකයේ ඇත්තක් නෙමෙයි කියන එක යමෙක් මෙනෙහි කරන්න ගියොත් පළවෙනි වතාවට එයා ලෝකෙම දැසගෙන හිටපු කෙනෙක් නම් මේ දරුවෙකුත් නැහැ මුකුත් නැහැ ඉරක් නැහැ හඳක් නැහැ බාහිරේ නෙමෙයි මේ සිතුවිල්ලක් කියලා ඒකත් නැති බව එහෙම දෙයක්වත් නැති බව දැනකොට පුදුම කම්පන ස්වභාවයකට ඇවිල්ලා මේ මේ රෝම කූප පවා කෙලින් වෙන ස්වභාවයකට මේ හිතා ගන්න බැරි ස්වභාවයකටපත් වෙන අතර කම්පනයක් වෙනවා ඔය කම්පන සෝතාපන්න අවස්ථාවෙත් තියෙනවා. සෝතාපන්න සිත්තේ ඔතනම තමයි අපි අපිට අපිට අපිට මේක ඉතින් කෙනා කියන ස්වරූපයට මේක දැන් කවුරු හරි මේක අහන් ඉඳලා මුකුත්ම සිතුවිල්ලක් කරගෙන ඕක කියවන්නත් පුළුවන්. එයාට එහෙම වෙලා ඉන්න පුළුවන්. එතකොටත් ඒක ඒක සිතුවිලි වෙනවා. ඒක සිතුවිලි වෙනවා. ඒක එයාට ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ නැහැ. දැන් ඒක නිසා මේ වාක්‍යයේ පරිස්සමින් තමයි සවන් දෙන්නේ. ඒක ඒක Tamanට සාන්දිටික ඒක කාටවත් බාහිරින් කියන්න බෑ. තමන්ට සාන්දිටික දේ තමන්ගේම ස්වභාවයට ඉස්මතු වෙන දෙයක් මිස ඒක යථාර්ථයක් ඒක තමන්ටම තමයි දන්නේ තමන් ආර්ය භූමිය තුල මේ සිදුණු දෙයද එහෙම නැත්නම් මේක ලෞකිකද අපි කොහොමුණත් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා මේ මේ වැදගත් වෙන්නේ මේ එකක්වත් නෙමෙයි වැදගත් වෙන්නේ කෙලෙස් වෙන එක අපි ආශ්‍රව කෙලෙස් ෂය කරන මගක නම් යන්නේ ආශ්‍රවඥා ඥානේ තමයි බුදු කෙනෙක් ලෝකෙට හෙළි කරන්නේ එහෙමනම් අපි මේ සත්‍ය දර්ශනේ දකින කොටත් සිද්ධ වෙන්නේ අපේ කෙලෙස් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටියත් තිබුණු කෙලෙස් ෂය වීගෙන යන මග ආශ්‍රවඥා ඥානේ එහෙමනම් අපි දැන් කලින් පෙර හිටපු තත්ත්වවල තිබුණු ඒ කම්පන චංචල ස්වභාව එහෙම නැත්නම් අපේ සිතට අරමුණක් එනකොට ඒකට ඇලුණු එක ගැටුණු ඒ ස්වභාව. ඒක Taman තමයි දැනෙන්නේ දැන් කොච්චර තියනවද කියන එක. ඒ කියන්නේ Tamanට දැනෙනවා නම් ටිකෙන් ටික ටිකෙන් ටික Tamanගේ බාහිරට කම්පනයක් සිතට කම්පනයක් ඒ වගේම අරමුණු වලට අපි ගත්තොත් අරමුණු වලට කම්පණය වෙන ස්වභාවය තුනී වීගෙන යනවා. ආත්මය කියන මේ ආත්මීය හැඟීම දිය වීගෙන යනවා. ඒකම තමයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිසග්ගාණු පස්සේ කියන්නේ. මේ ධර්මයේ තුල කතා කරන ඒ ධර්ම බුදුන් වහන්සේ දේශනා කරන ඒ දේ අපි සරලව විග්‍රහ කරනවා නම් ඇත්තම නිබ්බිදාව කියන්නේ විරාගය කියන්නේ රාගය නැති වෙන එක, ඇලෙන්නේ නැති එක, ඒ තුල මේ තියෙන දැන් අපි කියනවානේ කලකිරීම කියන්නේ සිතට සිතුවිලි එන අරමුණටයි මෙතන තියෙන්නේ. මේ මේ සම්මුතිය තුළ කලකිරීම කියන වචනේ නෙමෙයි මේ. මේ නිබ්බිදාව කියන්නේ අපිට එන අරමුණටම ඒ අරමුණට සිත සිත සිතුවිල් ඒ අරමුණ වලින් මිදෙන ස්වභාවය. ඒයි නිබ්බිධාන්ති විරාගාන්ති නිරෝධාන්ති පටිනිසග්ගාන පස්සේ. දැන් මේක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ අපිට මේ මේ ආසවක්ඛ්‍යා ඥානය කියන එක අපිට ඥාන අවධිය තුල අභිඥා ඥාන අවධිය තුල යන මේ මග තුල අපිට සකස් වෙන දෙයක් මිස ඒක ඥානය කියන්නේ සිතුවිල්ල නෙමෙයි. අපිට හිතලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපිට කරන්න පුළුවන් එකම දේ ස්කන්ධයේ උදේවැය දැකීම වෙන විදිහකින් කියනවා නම් ස්කන්ධය කියන්නේ අරමුණමයි අරමුණේ සත්‍ය දැකීම. අරමුණේ සත්‍ය දකින්න නම් සත්‍ය ඥානය තියෙන්න ඕනේ දර්ශන අවබෝධය තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ධම්මස්සවණේ වැදගත් ඒ වගේම සත්‍යමස්සවණේ ඒ වගේම මේ දැන් දැන් තියෙන විදිහට නම් අපි ගාන්ත දූරේ ඒ වගේම පොතපත ඒ ධර්ම පිටක වලින් ගන්න අවබෝධ. ඒ කොහොම වුණත් මෙතන තියෙන්නේ සත්‍ය අවබෝධය. ඒ කියන්නේ මෙතන තමන් මේ බුදු කෙනෙක් ලෝකයට හෙළි කරන බුද්ධ දර්ශනය කියන්නේ භව බෞද්ධ කියන්නේ භවයේ පතන කෙනෙක් වෙන්නේ නැහැ. භවය කියන්නේ දැන් බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැන පොත තියෙන තැන භවයක් තියෙනවා. හැබැයි පොත නැති වෙන තැන භවයක් නැති වෙනවා. එතරම්යි බෞද්ධත්වයට එන්නේ. ඉතින් ඒ දර්ශනයයි බෞද්ධ දර්ශනය. ඒ තුල විනය්‍ය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කියන තැනට එන්නේ. ලෝකෙ මිදෙන තැන විනය්‍ය ලෝකේ. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං කායේ කායानुපස්සී විහෙරති කියලා තන විහරණයක් තමයි තියෙන්නේ. විනය ලෝකේ අවිද්‍යාව දෝමනස්සානං වේදනාය වේදනානුපස්සී විහරණයක් තමයි තියෙන්නේ. ඒක ලෝකේ මිදෙන එකක්. ලෝකේ ඇත්ත වෙන එකක් නෙමෙයි. මේ ධර්මයේ තුල බුදුන් වහන්සේ අජ්‍යත් බහිද්දා කියන අන්ත දෙක පෙන්නනවා බාහිරත් සත්‍යයක් නෙමෙයි සිතත් සත්‍යයක් නෙමෙයි දෙකෙන් මිදුණු ස්වභාවය තුලයි සත්‍ය බුදුන් වහන්සේ පෙන්නන්නේ. ඒ සත්‍ය දකින්න තැනයි බුද්ධ දර්ශනය දකින්නවා කියන්නේ. අන්න දර්ශනයටපත් වෙනවා කියන්නේ එතනයි. ඒතකොට මේක වචන ගොඩක් නෙමෙයි මේක ප්‍රත්‍යක්ෂයක්. සාන්දිටික දෙයක්. දැන් සිතුවිලි නෙමෙයි සිතුවිලි කියන්නේ මේ මොහොතේ සිතක් ඇති වෙලා නැති වෙන බව දැනෙන්නේ ඥානෙටයි. ඥානෙ කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි. ඒ ඥානෙ කියන්නේ සිහිය නුවණ වැඩෙන තුල ඇතිවන ඒ අවදියයි. ඒ අවදිය ඥානය කියන්නේ සිතුවිල්ලක් නෙමෙයි විඥානය නෙමෙයි විඥාන අනිදස්සන වන සැන ඒ විඥානය අනිදස්සන වූ බව දැනෙන්නේ ඥානෙටයි ප්‍රඥා භාවයේ තබ්බා විඥානං පරිඤ්ඤයං කිව්වේ ප්‍රඥාවෙන් තමයි විඥා ප්‍රඥාව කියන්නේම විඥානේ මේ කියන්නේ මේ සිත ඇති වෙන නැති වෙන බව දැකීමයි සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව කියන්නේ. හැබැයි මේ ප්‍රඥාවෙන් දකින දැකීම දැනෙන්නේ ඥානෙටයි. ඒ ඥානෙ කියන්නේ සිහියයි නුවණයි. සිහියයි නුවණයි වැඩෙන තැනයි ඥානය වැඩෙන්නේ. ඒක මුල් අවස්ථාවේ සතිය වඩන තැනින්ම පටන් ගන්නවා. අපි කිව්වා විදර්ශනාවක් නැහැ සමතයක් නැති කියලා. ඒ කියන්නේ යමෙක් යමෙක් මේ සිත දකින දනවා දකින විසිරෙන්නේ නැති වෙනවා. විසිරෙන්නේ නැහැ කියන්නේ සමතේ තියෙනවා කියන එකයි. සමතයත් සමගමයි විදර්ශනාව තියෙන්නේ. යුගන්දන් ගමනක් තියෙන්නේ. ඒක මේ මහා සලායතන සූත්‍රයේ පෙන්වන බුදුන් වහන්සේ පැහැදිලිවම යුගන්දන් ගමනක් නිවන් මඟ තියෙන්නේ. සමතේ වැඩියෙන් වඩන්නේ සමතේ අඩු කෙනා විදර්ශනා වැඩියෙන් තියෙන කෙනා ඇත්තටම සමතේ වැඩියෙන් වඩන්නේ. ඇත්තටම විදර්ශනාව අඩු කෙනා සමතේට හොඳින් තියෙන කෙනා විදර්ශනාවට වඩන්නේ. එතන මෙතන දෙපැත්තට යනවා සමත පුබ්බංගමා ධම්මා කියලා. ඒ වගේම විපස්සනා පුබ්බංගමා ධම්මා කියලා. එතකොට මේ සමත විපස්සනා කියන දෙක යුගන්ධන් කොහොමද එකක් මේ දෙකම තමයි තියෙන්නේ. ඒක අවසානයේදී තේරෙනවා. අවසානයේදී මේ නිවන කියන තැන ස්පර්ශ කියන තැන සමත මේ මේක තියෙන්නේ මේ බද්ධයක කියන තැන ඒකෝ කියන තැන හුදකලාව කියන තැන නැත්තම් මොහතට අවධිය කියන තැන නැත්තම් ක්‍රියාසිතාමුව තැන ඊතර දෙයක් නැති තැන දෙයක් නැති තැන ක්‍රියාවලියට අවදි වෙන තැන ප්‍රභාස්වර සිතයි ක්‍රියාවලියයි කෙලස් කියන තැන මැකෙනවා සම්මුති ප්‍රඥප්ති මැකෙන තැන අපිට මේ කෙලස් මේ මේ මේ ස්වභාවය තුල අවදි වෙනවා ඒ සම්මුති ප්‍රඥප්ති නැති තැන ඒ ප්‍රභා ප්‍රභාවේ ප්‍රභාස්වර සිතට ඒ ප්‍රභාසර සිතේ කෙලෙසේ නැහැ. ඒ කෙලෙ ඒ කියන්නේ මේ ප්‍රභාවේ සිත සම්මුති ප්‍රඥාප්ති නැති තැන පණවන්න බෑ. එතන පණවන්න බෑ. නමුත් ඒක නැහැ කියන තැන නෙමෙයි ෂය වෙන තැන තියෙන්නේ ඵලයටපත් වෙනකම් මාර්ගය සිතයි තියෙන්නේ. නමුත් එතන ක්‍රියාවලියට ඉස්මතු වෙනවා ක්‍රියාසිත මාර්ගසිතට එනවා. අපි මේ අනාගාමී භූමියෙන් පස්සේ මේ දේවල්. මොකද මේ සෝතාපන්න භූමිය බාහිර සත්‍යයක් නොවන බව දකින තැන, සිත සත්‍යයක් නොවන බව දකින තැන තමයි අනාගාමී භූමිය තියෙන්නේ. එතන රාගදේශ මොහ කාමරාග පටික තුනී වෙන තැන තමයි සකදාගාමි භූමිය තියෙන්නේ. එතන මාර්ගය පේනවා මේ බාහිරට එන සිත යනවද ගැටෙනවද කියලා තන මාර්ග සිත දකිනවා. ඒ වගේම ඵල සිත දකිනවා. නෑ එන එන අරමුණේ බාහිරේ මිදුණු සතියට එන තැන සද්ධා වීර සති තියෙන තැන සද්ධා කියන්නේ සත්‍ය දකින තැන වීර කියන්නේ පෙන්නන වීරය ගන්න තැන සතිය කියන්නේ ඒ සත්‍ය දකිනවා ඒ සත්‍ය සාමාන්‍යකම දැක්මක් බවට පත් වෙනවා ඒ ඒක අනුසෝතය තුල හැමදාම බාහිර ඇත්ත වුණු තැන නෙමෙයි. එතකොට ඒ කෙනා එතන නැති වෙනවා. මොකද බාහිර පොත තියෙන තැනයි මෙතන කෙනා පොත නැති වෙන තැන කෙනා නැති වෙනවා. එතකොට මම ඉන්නේ පොත තියෙනනේ. පොත තියෙනවා. මේ දොර පොත මේ වාහිරේම ප්‍රතිබිම්බයක්මයි. එතකොට මේ පැත්තේ මම කියන ආත්ම දෘෂ්ටිය. දෘෂ්ටියක් ඒක ඒක එහෙම දෙයක් නැහැ. ඇත්තටම තියෙන්නේ බාහිර බාහිර බාහිර මේ පොත තියෙනවා නම් පොත තියෙන දකින්න කෙනා මේ පැත්තේ ඇදෙන එකයි. ඒකයි ඒසම් මම ඒසෝමස්මේ උමේසෝ අත්තා කියන්නේ. නැත්තම් බාහිර සතර ඇති වෙන තැන නේතු නේසම් මම නේසෝ හමස්මේ නොමේසෝ අත්තා. මම මගේ මගේ ආත්මය කියලා දෙයක් හමු වෙන්නේ නැහැ. එතන තමයි තණ්හා මාන දික්ටි ප්‍රහීන වෙන තැන. තණ්හාව තියෙන පොත තියෙන්නේ තණ්හාව තියෙන පොත තියෙන්න ඕනේ පොත පොත තණ්හාව තියෙනොත් පොත තියෙන්නේ තණ්හා උපදින්නේ පොත තිබ්බොත් ඔය එකටමයි තියෙන්නේ අපිට මේ සිතට එන අරමුණ ඇත්ත වුණොත් එතන තණ්හාවක් උපදිනවා පොත ඇත්ත වෙනවා කියන්නේ පොතට ඇලෙනවා ගැටෙනවා කියන්නේ රාග දේශ තියෙන තැන තණ්හාවේම දර්ශකයේ තමයි රාග දේශ කියන්නේ. තණ්හාව උපදින්න පොත තියෙන්න ඕනේ. සත්‍ය ඥානේ දකින්න කෙනා තණ්හක්කයෝ කියන තැනට යනවා. එතනමයි සියල්ලම උපාදානයේ එතනමයි සේ වෙන්නේ. එතනමයි මේ උපාදානයේ මිදෙන මේ සිතේ සත්‍ය දකින්න තැන උපාදානේ හටගන්නේ නැහැ. අවශේෂයක් එන්නේ නැහැ. නිර්වශේෂ විරාග නිරෝධයකට යනවා. මේ සිතට එන අරමුණේ සත්‍ය දකින තැන සියල්ලම මිදෙනවා පටිච්ච සමුපාදයේ එක තැනකින් මිද වැටෙනවා. ඒ තමයි තණ්හා කියන තැන, උපාදාන කියන තැන. ආර්යකාන්ත සීලය කියන්නේ මේ සිතට එන අරමුණේ සත්‍ය දකින සීලය. එයයි එයයි ආර්යකාන්ත සීල මේ සේරම එකම එකම තැන තියෙන්නේ. හඳුනා ගන්න ඕනේ තැන. එතකොට එතනම තමයි තියෙන්නේ සම්මා දිට්ඨියට ප්‍රවේශය. මිත්‍යා දෘෂ්ටිය පොත ඇත්තවීම, පොතේ මිදීම සම්මා දිට්ඨියට ප්‍රවේශය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ උපදින්නේ ඔතනින්මයි. එතකොට මේ සිතේ සත්‍ය දකින්න තැන වචන ගොඩක් නෙමෙයි, දැනුමක් නෙමෙයි. මේ මොහොතේන අරමුණ, ශබ්දයක්ද? ඒ ශබ්දේ මොකද්ද? අපි කියනවා නම් කපුටෙක්ගේ ශබ්දයක්. එහෙම නැත්නම් අපි කියනවා වැස්ස, අපි කියනවා නම් මේ අතුසෙල ශබ්ද. අපි නමක් දෙනවනම් එතන අපි ගැට ගහලායි තියෙන්නේ රූපෙට. එහෙම වුණොත් ඒ ශබ්දය ඇත්ත වෙලායි තියෙන්නේ. නමක් නෑ. ඒ කියන්නේ ශබ්දෙට ශබ්ද ශබ්ද ශබ්ද විතරයි. ශබ්ද වලට සම්මුති ප්‍රඥප්ති නම් නෑ. සිතුවිලි නෑ. අන්න එතන මිදෙන තැනයි සිතෙන් මිදෙන තැන. එතනයි සලායතන නිරෝධය ආයතනයේ ඇස කියන ඒ ආයතන නිරෝධයට යන තැන. එන අරමුණු එන්නේ ඇස කන දිවනාසය කයමන කියන ආයතන මගින් ඒ ආරමුණු මිදෙනවා කියන්නේ ආයතනයෙන් මිදෙනවා කියන එකයි. එතන දෙයක් හම්බ වෙන්නේ නැහැ කියන්නේ භව නිරෝධය කියන එකයි. එන සලායතන නිරෝධ නිබ්බානෝ භව භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. එතනමයි සන්නක්කයෝ කියන තැන තියෙන්නේ. දැන් මෙන්න මෙයාගේ නිවැරදි දැන් මෙතන පැහැදිලි කරන්න කාරණාව තමයි ඔබතුමියගේ ප්‍රශ්නේ තමයි මේ ලයිටින් එහෙම නැත්නම් අර ආපු කුමද්ද ඒ මොහොතේ ආපු චිත්ත කම්පණේ කුමද්ද කියන එකනේ එතකොට ඒක ඔබතුමිය තමයි සාන්දිටික වෙන්නේ ඔබතුමිය හැබැයි දකින්න ඕනි දේ තමයි ආසවක්ඛ්‍යා ඥානය කියන්නේ ඒ වගේමයි ඔබතුමිය දර්ශනය හොඳින් පිරිසුදු කරගන්න ඕනි ඒ කියන්නේ මේ ක්ෂණයක්වත් පවතින්නේ නැහැ මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. එතන එතන හටගෙන නිරුද්ධ වෙනවා. මේ ක්ෂණේ මේ ක්ෂණේ තමයි මේ එන අරමුණ තමයි සිත කියන්නේ. ඒකේ ක්ෂණයම නැති වෙලා යනවා. අවුත්වා සම්භූතං උත්හානම් භවිස්සති පෙරනොතිබීම හටගත්ත ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. කියන්නේ ඊගාවසිත ඒකට සම්බන්ධයක් නැහැ. මේ පැත්ත බලනකොට විත්‍ය පේනවා. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා මේ පැත්ත බලනකොට ජනේල පේනවා. විත්‍ය සුදු පාට ස්කන්ධේ වේදනා සංඥා සංකාර මේ පැත්ත බලනකොට එතන තියෙන නිල් පාට අහස එතකොට එතන ස්කන්ධය වෙනස් වෙනවා, හැඩතල වෙනස් වෙනවා, වේදනා වෙනස් වෙනවා, සංඥා වෙනස් වෙනවා. ඒ අනුව තමයි විඥානය දැන ගැනීම වෙනස් වෙන්නේ. එතන එතනම ඇති වෙනව නැති වෙනව. ඒකට එකක් සම්බන්ධයක් නැහැ. පෙර සංඥාව සංඥා කියන්නේ මේ සම්මුතිය මේ හට ගන්න හැටි. කියන්නේ අපි ඒව ගොඩාක් පැහැදිලි කරා ඔබතුමියට දේශනා වලින්ම අහන්න ලැබෙනවා. එතන වැදගත් දෙයක් විවිධ්‍යා ගැන ඒ කියන්න ගිය සුතුප්පහත ඥානෙ එතනම හටගෙන නිරුද්ධ වෙන බව දකින්න එක කුබ්බේනවාස අනුස්සති ඥානෙ මේ මේ හැම මේ මේ මොහොතේ හට ගන්න සිතත් අතීත මේ අතීත සිතක් හටගත්තත් මේ මොහොතේම අනාගත සිතක් හටගත්තත් මේ මොහොතේමයි. හැබැයි මේ වර්තමාන මේ මොහොතේ හට ගන්න සිතත් පෙර සංඥාවක්මයි. වර්තමානයක්වත් හමු වෙන්නේ නැහැ කියන එක. එයත් හටගෙන විරුද්ධ වෙන ධර්මතාවය. එතන දෙයක් කියලා දෙයක් කොහෙවත් හමු වෙන්නේ නැහැ. අන්න එතන තමයි ඔබතුමිය කියපුවර මෙතන ශක්ති ස්වභාවයක්, මේක භූත ස්වභාවයක්, මෙතන මුකුත් පනවන්න බෑ ස්වභාදාමක්. එහෙම කිසිම නමක් දෙන්නත් බෑ. මෙතන ඒකයි මොහතට අවදිය කියන තැන අපි අපි මේ වචනේ දැම්මේ බුදුන් වහන්සේම දේශනා කරනවා බද්ධේකෝ රත්න කියන තැනත් මොහතට අවදිය කියන තැනම මේ අතිකනාත්ම ධර්මීය නප්පටික්ඛංකේ අනාගතං පච්චුප්පන්නංච ඒ ධම්ම තස්සාතුර විපස්සති කියන තැන ප්‍රත්‍ය උප්පන්න ධර්මතාවයේ තුල දෙයක් තිතියක් නැහැ. උපාද පඤ්ඤායති වයෝ පඤ්ඤායති හිතත් අන්න තත්තම් පඤ්ඤායති කියන තැන තිතියක් නැහැ. අන්‍යාකාරයකට හැම මොහොතෙමපත් වෙනවා. ස්වභාවයක් තියෙනවා ඒ ධර්මතාවය නම් ඇතිවන නැතිවන ධර්මතාවය ඒක තුළ දෙයක් නැහැ දෙයක් මම දැන් ඒක දැන් ඔය ඔය දැන් ඔය වහන්සේ කියවනේ මේ ශ්‍රණිය අපිට අතීතේ අපි ජීවත් වෙන්නේ මේ මොහොතේ අපිට අතීතයෙන් එන සිතුවිලි කියලා මේ මුළු ලෝකෙම එක්කනේම ඇතිලා නැති වෙන එකක් නැතින එකක් මේ දැන් ඔය විදිහට මම ධර්මය අහලා මම දැනුවත් වෙලා මම විදිහටම මේ මොහොත තමයි තියෙන්නේ දැන් එන්නේ නැදේ මේ මොහොතක් නෑ ඒක අපි මොහොත අවබෝධයට තමයි මොහොත කියලා ගන්නෙ එහෙම දෙයක්වත් නෑ මෙතන නෑ මොහොත ඉක්මනින් එතනින්ම අතීතයට නිරෝධ වෙනවනේ ඇත්තටම මෙතන මෙතන මෙහෙම දෙයක් තියෙනවා ප්‍රායෝගිකව දක්න තැන දැනුමක් නෙමෙයි සිතුවිලි එනවා යනවා සිතුවිලි වලට රිංගීමක් සිද්ධ වෙන්නේ නැහැ තමන්ගෙන් පරිබාහිරව තමන්ම පේන ස්වභාවයකටපත් වෙනවා ඥානයේ අවදිය තුල. ඥානය කියන්නේ විඥානේ නෙමෙයි. විඥානේ තමයි සිතක් හටගෙන නිරුද්ධ වුණු බව දැනෙන්නේ ඥානෙටයි කිව්වේ එකයි. ඒක තමන්ගෙන් හරියට නිකන් තමන් තමන්ගෙන්ම අයින්ට වෙලා වෙන කෙනෙක් දකින වගේ ස්වභාවයකට දැක්මක් ඇති වෙනවා. අන්න ඒ තුලයි ආස්වාක්ඛ්‍යා ඥානෙ තියෙන්නේ මේ ත්‍රිවිද්‍යා ඥාන අවදිය තියෙන්නේ. ඥානස්ස අතිගමය කියන තැන තමයි නිවන් මඟ තියෙන්නේ. සත්තානං විසුද්ධියාය දුක්ඛ දෝමනස්සානං අත්තගමා ශෝක පරිද්දවානං සමතික්කමා ඥායස්ස අධිගමාය නිබ්බාන සත්‍ය කිරයයි කියන තැන මේ නිවන් මගයි. එයයි පංචවිද ආනිසංශ ඇත්තටම සියලු දුකෙන් දෝමනස්යෙන් මිදෙන තැනත් එතනමයි. සත්‍ය දක්වන සත්‍යාගේ විසුද්ධියයි. එතනමයි ඥායස්ස අධිගමයි. සියල්ල එකමයි. ඒ කියන්නේ මෙන්න අධිගම අධිගම ලබනවා කියන එක. අධිගම ලබනවා කියන එක මේ තමන්ගෙන් පරිබාහිරව හැම මොහොතෙම දකින්න මේ ස්වභාවය සිත සිතුවිලි වලට රිංගන්නේ නැතුව තමන්ට සිතක් ඇති උනේ නැතිව ස්වභාවයට අවදිවන්න අපිට දෙන්න පුළුවන් උපදේශ ඔබතුමියට ඒක තමයි දැන් ස්වාමීන් වහන්සේ මම ආස්තව කියලා ෂෙයා වෙන්නේ හැබැයි අපිට ෂෙයා කරන්න බෑ තණ්හාව නැති කරන්න බෑ හැබැයි යම් මොහොතක් එයි දියවිගෙන ගිහිල්ලා Tamanට මේ අර අටලෝ දහමින් කම්පාන වන ස්වභාවය වගේ කිසිම දෙයකට කම්පණය නොවන ස්වභාවයක දියුණුවක් ඇති වෙයි. ඒ තුල හැබැයි නැවත උප්පත්තියක් නැහැ. නෑ. මේ අවසාන මොහොතයි මේ අවසාන භවයයි මේ සසර ගමනේ අවසානයයි. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ මම දැන් දිගටම ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. ඒ දැන් ඔව් දිගටම දැන් මම අර බාහිර ලෝකයක් නෑ අර ඔබ වහන්සේ කිව්වා වගේ දකින්න මට මේ කාමරේ වුණත් දකින්න දොර දකින්නකොට පිටිය අල්මාරිය දකින්නකොට සිත ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කියන මම ටෙලිෆෝන් වෙන මෙහෙම තනක් මෙතන තියෙනවා සිතුවිලිත් තියෙනවා එහේ ඒ සිතුවිලි තමයි මම මේ ධර්මය ඇහුණාම දැනුමක් ඇති ඒ දැනුම තුළ හිතලා කියන්න හැකියාවක් එනවා එහේ ඒක නෑ ස්වාමීන් වහන්සේ වෙනයි විනයි මට දැන් මං අවංක වෙන්න පුළුවන් නැත්නම් මම මග මග වෙනවනේ මම නොදී මග ඔව් තමන් තමන් තරහට එන්න ඕනේ විශේෂයෙන්ම එන රාගසිත පවා ඒක රාගසිත පවා ඒමම දකින්න ආයි මේක හොඳ එකක් නරක එකක් කියලා බෙදන්න යන්න එපා. හොඳ නරක එකක්වත් ඒවා අදාළ නැහැ. සිතක් විතරයි. ඒවා හොඳ වුණත් ඇති වෙනව නැති වෙනව නරක වුණත් ඇති වෙනව නැති වෙනව. ඒක කිසිම අදාළයක් නැහැ. කොහොමද දැන් ස්වාමීන් වහන්සේ පෙරට දැන් පෙර මම තිබිච්ච තාක්කෙන් මගේ පරිවර්තනයක් තියෙනවා කියලා මගේ අභ්‍යන්තරයේට තේරුමක් තියෙනවා. මොකද අර ඇලීම් ගැටීම් දැනුම තුලත් ඒ වගේ දිනුවකට ඇති වෙන අපි කොච්චරකවත් ඒක දැන් ලෞකික පැත්තෙන් තමයි හැමෝම ඉඳලා මෙතනට එන්නේ. ඉතින් ඇත්තටම මේ දිනුවා සිද්ධ වෙන්නේ නැහැ කියන්න බෑ හැමතැනම දිනුවක් තියෙනවා. එහෙයි. මේ සත්‍යනේ සත්‍ය දකිනකොට ලෝකෙ මිදෙනවා. මිදෙනවා දැන් මෙහෙම නම් කරන්නේ වෙන්නේ ආට දුකක් ඇති වෙන්නේ නැහැ. ඒ දුක තමයි නිවි යන්නේ. ඒ තුල මහා දිනුවක්. දැන් පෙර තිබිච්ච තත්ත්වයෙන් වෙනස් වෙලා. ස්වාමීන් වහන්සේ දැන් පෙර තිබුණාම පෙර තිබිච්ච ඒවායින් හරියට කම්පා වුණා ළමෙක් අත මීට උනත් දැන් ඒවා ඔව් ඒවා තුනී වෙලා ගිහින් ස්වාමීන් වහන්සේ. අර පෙර වගේම නැහැ ඇත්තටම. ඕනි දෙයක් ටිකක් මධ්‍යස්තව බලලා මේක මෙහෙම වෙන්න ඕනේ ලෝක ස්වභාවය මේකනේ. ඒ ගැන මොකටද මං හිතන්නේ කියලා අනුනේ වෙනවා දැනකට. වෙන් කිරීමක්වත් තියෙන්න බෑ ওই ගමන දිගට. ඒවම මොනවත් නැහැ. යුතුයකමක් විතරයි හැමතැනම තියෙන්නේ. දැන් දරුවෙක් ඉන්නවා කනවා අසනකොට බෙහෙත් දෙනවා කවර පොනේවා කරනවා. යුතුයකමක් විදිහට විතරයි හැමදේම අල්ලා ගැනීමක් වෙන්නේ නැහැ. අනේ උත්තරාගෙන අනේ මගේ දරුවා කියලා වැළපෙන්න යන්නේ නැහැ. එහෙම අතෑරීමක් සිද්ධ වෙලා කියලා මට මගේ මට මාතුලින් මට මේ අධ්‍යාත්මිකව සිද්ධ වෙන්න ඕනේ. ඔව් අධ්‍යාත්මිකව මට දැන් තේරෙනවා එහෙම පොඩ්ඩක් එහෙම වෙනසක් වෙලා තියෙනවා කියලා ටිකක්. පෙර තරම් නැහැ කියන එක. එතනයි එදිනෙදා ජීවිතයේදී ගොඩක් වෙලාවට අපි මේ ශරීරය නඩත්තු කරන්නේ කන්නේ බොන්නේ අපි රස්සාවක් කරන්නේ ඒ හැමදේම කරන්නේ මේ අවබෝධය සඳහා වෙන්න ඕනේ මේ මාර්ගයේ යන කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගය උපදිනවා කියන්නේ මේ දර්ශනය දකිනකොට සම්මා දිට්ඨියට එන තැන ඒ කතා කරන ජීවිකාව පවා තමන් මේ ධර්මයේ දකින්න බවට පත් වෙනවා ඒ ජීව සම්මා ඒ සම්මා ආජීව සම්මා කම්මන්ත ඒ සියල්ලම මේ ධර්මයේ දැකීම සඳහා එයා අරමුණු වෙනවා ඊට පස්සේ નિરાයාසයෙන්ම සිද්ධ වෙනවා. එයා ජීවත් වෙන්නේ ශරීරය නඩත්තු කරන්නේ හැමදේම කරන්නේ මේ හැම මොහොතෙම ධම්මට්ටි ඥාණය වැඩෙන්න. එයාට ඒ අවබෝධය සඳහා තමයි එයා වැඩ කරන්නේ. ඒක එයාගේම අතුලාන්තයෙන් සිද්ධ වෙන පරිවර්තනයක්. එහේ ඒ ඒ ස්වාමීන් වහන්සේ දැන් මේ ඒ ධර්මයේම මිසක් වෙන කිසිම තත්පරයකවත් වෙන කිසියම්ම බාහිරයකට හිතන්නේ නැති තත්ත්වයක කිසිම තැනක උපාදානයක ස්වභාවයක් ඉස්මතු වෙන්න බෑ. උපාදානයක ස්වභාවයක් එන්නේ නැහැ සත්‍ය දකින්න ඒකත් අල්ල ගැනීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ මේ කාමරයකට වෙලා කන්නේ බොන්නේ නැතුව එහෙම මේ භාවනා කරනවා කියන එකකට උපාදාන වෙලා යන එකක් නෙමෙයි. නෙවෙයි. ඔව්. එහෙම නෙවෙයි. වැඩ කරනකොට, පොල් ගන්නකොට, උයනකොට, කියනකොට, අතු ගන්නකොට හැම මොහොතෙම සිත දකින්නවා. එච්චරයි. සිත දකින්නවා. ඔව්. ඒ පරයන්කෙත් ඒක හැබැයි පරයන්කෙ හිටියත් ඒක සිද්ධ වෙනවා. එයා සතපතා හිටියත් හතර ඉරියව්වම කොහම සෑම ඉරියව්වකම ඒක සිද්ධ වෙනවා. අභික්කන්තේ, පටික්කන්තේ සම්පජානකාරී හොතිය, ආලෝකිතේ, විලෝකිතේ සම්පජානකාරී සිතින්නවා රිසින්නවා සම්පජානකාරී හොති මේ හැම ඉරියව්වෙම එක තියෙනවා ඔව් එහි ස්වාමීන් වහන්සේ ඉරියව්වවත් අදාළ නැහැ සිත පේන හැම මොහොතෙම අරමුණු එනවා යනවා පේන්න ගන්නවා එහි දැන් එහෙම තත්යක ටිකක් ඉන්නවා ස්වාමීන් වහන්සේ මොකද අර පෙර තිබිච්ච කමිට වඩා තමයි මහා දිනුවනට යන්නේ නැහැ ටික ටික තමයි ඒක එන්නේ ඔව් ටික ටිකට එහෙම එහෙම දැන් කප්පයකට ඇවිල්ලා කියලා මට මාවම තේරෙනවා. මම කියලා කෙනෙකුත් මෙතන නැහැ. අපි කයල් බාහිරයි. තමයි වැදගත්ම තැන. ඒක අර මුස්ලිම් කාන්තාවගෙත් අපි දැක්කා. ඒ කියන්නේ මේ ෂණේම දකින්න. ඇති වෙනවා මේ ෂණේම නැති වෙනවා. අත්තගමේ පේන්නේ නැහැ ගොඩක් අයට. සමුදේ පේනවා, පිටුවිලි එනවා පේනවා, එන ඒ අර නැති වෙනවා පේන්නේ ඔව් නිරෝධය දකින්නේ නැහැ කියන එක කොහොමද කියන්නේ? අත්තගමේ පේන්නේ නැහැ. අපිට සමුදේ පේනවා. පෘථග්ජන භූමියේ සමුදේමයි පේන්නේ. මොකද මේ ෂර්ට් එක ඊට වැඩිය හොඳ ෂර්ට් එකක්, ඊට වැඩිය හොඳ ෂර්ට් එකක්. නැත්තම් අපිට පේනවා මේ අපි හැමදෙස්සම හොඳ දෙයක් හොයනවා. දැන් කොළ ටිකක් මෙතන තිබුණොත් අතු ගන්නවා ආයි අතු ගන්නවා ආයි අතු ගන්නවා ආයි සමුදේ විතරයි විතරයි ඔය හැම තැනටම ඔක ඔක උපමා කරන්න පුළුවන් ඒ කියන්නේ අපි සමුදේමයි තියෙන්නේ කියන්නේ අපි මේ හැමතිස්සම අපි මේ කොණ්ඩේ වුණත් මීට වැඩිය හොඳ කොණ්ඩයක් හදන්න යනවා අපි අපි හැමතිස්සම අපි මොන දේ කරන්නේ උයන්න ගියත් මීට වැඩිය රසකෑමක් හදන්න යනවා අපි කොස්සිය දැන් මොන හරි අස් කරන්න ගියත් මීට වැඩිය හොඳ අස් කිරීමකට යන්න හදනවා ඒක ලෞකිකයි කියලායි මේ කියන්නේ ඒ සමුදේ දකින්න කියලායි කියන්නේ සමුදේ හරි ගැඹුරුයි. ඒක දකින්න එක හරි ගැඹුරුයි. දැන් අත්තගමේ දකින්නවා කියන්නේ මේ මේ මේක දකින්නවා මේ මේ මේ මේ අත්තගමේ දකින්නකොට මේ මේ ආයිමත් කරන්න යන්නේ හොඳ එකන කියන එක දකින්නවා. දකින්න. එතකොට තමයි අත්තගමේ දැක්ක වෙන්නේ. මේ යථාර්ථය දැක්ක නිසා අත්තගමේට එන්නේ. අත්තගමේ දකින්නවා කියන්නේ ඇත්ත දකින්නවා කියන එකම තමයි. අපිට ඔව් එතකොට එතන අපි මෙහෙම යනකොට යනකොට අපිට සම්පූර්ණයෙන්ම ওই සත්‍යයටම අපි යනවා නේද ගානිනාට. ඒකට යන සත්‍ය දකින්න මහා ඒක මුලින් මුලින් මහා වීරයක් තියෙන්න ඕනේ. වීරයක්. මේක හැමතිස්සෙම විසිරෙනවා මේ සිත. මේ සිත අපි ගොඩාක් ඉන්නේ බාහිර ඇත්ත වෙලාමයි අපිට පේන්නේ නැතුණාට. ඔව්. ප්‍රධානයක ඉන්නවා අපි ලොකුවට ඒකේ කඩා ගන්න නම් මේ අවබෝධයත් අවශ්‍යයි. ඊට නැවත නැවත බහුලී කතා වෙන්න ඕනේ ධර්මත්‍රි ඥානෙ වැඩෙන්න ඕනේ. ඉතින් එතන ඇත්තටම තියෙන සත්ත බොජ්ජංගම තමයි සතර සම්ප්‍රදාන වීර්ය මේ නූපන් දැන් මේ මේ භාෂාවට කොටු වෙන්න යන්න එපා pāli වචන වලටවත් කොටු වෙන්න යන්න එපා මේ අරමුණේම තමයි මේ කතාව තියෙන්නේ. තියෙන්නේ. තමන්ගේ සිිතේ තියෙන අරමුණ ආරාම අරමුණ කියන්නේ සිතනේ. අරමුණ කියන්නේ සිතමයි. එතනින්මයි මිදෙන්නේ. මෙතනදී සත්‍ය දර්ශන අවබෝධෙත් වැදගත්. එතකොට අපි මේ මිත්‍යා දෘෂ්ටි ඒව අඳුන ගන්න එකත් වැදගත්. ඒ කියන්නේ හැමදාම දෘෂ්ටියක් කියන එක දක අපිට මේ අපි හිතන් ඉන්නවානේ දැන් පෘථග්ජන භූමිය තුළ මේ දිව්‍ය ලෝක ඒවා බාරහාර වෙනවා දේවුරු ගැන දින්ද ගැන මේ කියවල කියවල පොත් කියවල කියලා තියෙන දැනුමකුත් තියෙනවා සමහර අය. ඔව් ඉතින් මේ නෝ ඒකම තමයි උපාදාන වෙලා තියෙන්නේ. ඔව් මේ ලෝකෙත් නැත්තම් දිව්‍ය ලෝකයක් තියෙන්න බෑනේ. කොහෙද තියෙන්නේ? ඒකේ භූමි ලෝක බ්‍රහ්ම ලෝක මේ දැන් අපි මේ ලෝකේ නැහැ කියන එක මේ දැකලා දැකලා මේක කියනවා. ඒක ඉදිරිපත් කරේ ඔන්න ඔය හේතුව නිසා මේ දෘෂ්ටිගත වෙලා ඉන්න ගොඩක් අයට මිදෙන්න බැරුව ඉන්නවා. ඒක නිසා මේ දිව්‍ය ලෝකවල ඇත්ත කතාව කියලා තමයි අපි දැන් මේ දිව්‍ය ලෝකවල සත්‍ය කතාව කියලා. ඒ කියන්නේ එහෙම ඒක සිතක් සංඥාවක්. ඒ සංඥාව ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ ඔව් මේ වගේ කියලා දෙයක්වත් නෙමෙයි. මේක ඇත්තමයි මේ කියන්නේ. මේක සංඥාවක්. මේක හීනයක්. ඒ කියන්නේ අපි හීනයක් දකිනවා. හීනේ ඇත්ත වගේ. අන්න ඒ වගේ හිතයක්. හැබැයි හීනෙ වෙනවා. ඒ හීනෙ උපාදාන වෙලා ඒ හීනෙට කොටු වුණොත් එතනක් පිර වෙනවා. ස්වාමීන් වහන්සේ මම ඔය හීනි සිද්ධියක් බැලලා ඇත්තටම මනසනේ හීනි කියන්නේ. ඔය ඒක ටීවී එක වගේ තමයි. මොකවත් නැහැනේ. හීනි හීනිත් සැප දුක් විඳිනවා ටීවී එකනොත් සැප දුක් විඳිනවා කියලා ඔබතුමී කියන්නේ. දුක් විඳිනවා කියලා. ඉතින් ඒ වගේනේ මේ මේ ලෝකෙත් ඉතින් මේ ලෝකෙත් හීනයක් මේකෙන් එළියෙන්න නම් මේ මාර්ගයක් අපි අසුර කරන්නේ අපේ චිත්ත සංඥාවක්. චිත්ත සංඥාවක්. චිත්ත සංඥාවක නෑ භෞතික දෙයක්. භෞතික දෙයක්. ස්වාමීන් වහන්සේ එතකොට මම අතන හරිද මම දැන් මේ බෞද්ධ කිසිම භෞතික ලෝකේ මෙහෙම දෙයක් නෑ මේ ශක්ති විදියට භූත ස්වභාවයක් ස්වභාව ධර්මයේ කියලා දකින්නට අතුලාන්තයට අවශ්‍ය වෙන්න ඕනේ. ඔබතුමිය ඔබතුමියගේ අතුලාන්ත අතුලාන්තයට සාන්දිටික ගමනක් යන්න ඕනේ විවෘත මනසක. එහෙම කියන්න හේතුවක් තියෙනවා. ඔබතුමියට දැන් මේ බණ අහලා තියෙන දැනුමකුත් තියෙනවානේ. එතකොට ඒකටත් රැවටෙනවානේ. දැන් එතකොට දන්නේ නැහැ මේ ඇත්තම මේ හිත දැක්කද නැත්නම් මේ දැනුමද කියලා. දෙක පාරු වෙනවා දැන්. ස්වාමීන් වහන්සේ මම අර මේ භූත ස්වභාවයක් මුළු ලෝකෙම එකම ස්වභාවයක් තියෙන කියන එක මෙන්න මෙතන එකක් ඔය භූත කියන්නේ මේ සම්මුතිය තුළ කතා කරන භූත නෙමෙයි මෙතන තියෙනවා අත්තම කිව්වොත් මෙන්න මෙහෙම දෙයක් ඒ කියන්නේ රූප කලාපද ප්‍රසාද රූපයක් ඇති වෙන්නේ ඒ ස්වභාවයෙන් තමයි ඒ කියන්නේ මෙතන දැන් අපිට කොස් ගහ කියලා කොස් ගහ දැන් කෑලි කෑලි කැපුවා කියමු කොස් ගහ ගිනි තියලා දැම්මත් කියමු එතකොට කොස් ගහ තුමක් වගේ නැති වෙලා යනවනේ අද ඔබතුමිය මැරුණා කියලා දැන් සම්මුතිය තුළ කතා කරනවා. එතකොට ඔබතුමියගේ ශරීරය දැන් සිතනේ මැරෙන්නේ. කය නෙමෙයි. මැරෙන්නේ. කය නිසානේ අවන් එකට දාන්නේ. එතකොට ඒකත් තුනක් වගේ නැති වෙලා යනවනේ. නැති වෙලා යනවනේ. එතකොට දැන් ගියේ කොහෙද? ගියේ දිහාවක් නැහැ. දැන් කොස්ගහ ගියේ කොහෙද? කොස්ගහගේ දිහාවක් නැහැ. කොස්ගහ තිබුණු පදාර්ථ දැන් අනිත් පැත්තට ගත්තොත් පදාර්ථ වෙලා තියෙන්නේ ශක්තියමනේ. දැන් පෘථිවිය මළු වෙලා ගියා කියෝ. දැන් පෘථිවිය මළු වෙලා ගියා කියෝ. සූර්යාගේ රශ්මිය වැඩි වෙලා සත්ත්ව සූර්යෝගම සූත්‍රයේ තියෙනවා විදිහට බාහිරට ගන්නවානේ. එතකොට ගන්නවා සූර්යාම සූර්යාගේ රශ්මිය වැඩි වෙලා හත් ගුණයක් රශ්මිය වැඩි වෙලා සූර්යාම අළු වෙලා නැතුණා කියන එක ගන්නවානේ. ඒක විතරයි. එතකොට සියල්ල මේ හැමදේම සමස්තයේ සත්‍විශේෂයක් විතරයි හැටනෝකනේ ඒක මම ඔන්නෝක දැන් මෙතන මෙන්න මෙහෙම දෙයක් මෙතන මෙන්න මෙහෙම දෙයක් ඊටත් වැඩිය මෙන්න ගැඹුරු න්‍යායක් ඔය අද ඔය ශක්ති න්‍යායයට යනකොට කතා කරන්නේ විශ්වයම එකම ශක්ති ස්වභාවයක් ඒකෙම හේතු හටගත්ත ඵලයක් තමයි පෘථුවිය කියන්නේ ඒ ඒ ඝන ශක්ති ඝන වීම ඒ කියන්නේ ස්කන්ධයක් වේගයක් තුල මේක පිපිරීමක් වේගයක් එහෙම එහෙම මේක මේ මේ පෘථුවිය හැදෙන හැටි කතා කරන්නේ පිපිරීමක් ඒ පිපිරීම තුල වේගයක් වේගය තුල අංශු ඝන වීමක් නැත්නම් ශක්ති ඝන ඝන වීමක් ස්පටිකයක් පෘථුවියක් එහෙමයි ගන්න ඒ කියන්නේ ඒ ඒ ශක්තියම ඝන වීමක් තමයි පෘථුවිය කියන්නේ ඒ කියන්නේ විශ්ව ශක්තියෙන් පෘථිවි හැදිලා තියෙන්නේ. පෘථිවි ශක්තියෙන් තමයි මේ විඤ්ඤාණ ශක්තිය හැදිලා තියෙන්නේ. මේක එකක තුනක්, අධියර තුනක්. ඒ කියන්නේ මුළු විශ්වයේම එකම ශක්ති ස්වභාවයක්. හරිනේ. එතකොට මේ ශක්තිය කියනවා ඇහැට ඇහැට මේ අසමසට ගෝචර වෙන ඒවා නෙමෙයි. ගෝචර ඒවා නෙමෙයි. දැන් අපි මෙහෙම ගමු. දැන් ගලක් අතහැරියොත් පොළොවට වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ ශක්තිය නිසානේ. අසත්‍ය නිසානේ. ශක්තිය නැහැ කියන්න බෑනේ. බෑනේ. එතකොට අපි හිතමු දැන් විදුලිතේ අපි ලයිට් එක දැපත්තු වෙන්නේ කරන්ට් එකක් තියෙනවානේ. ඒක විදුලි ශක්තියනේ නෑ කියන්න බෑනේ. බෑනේ. එතකොට මෙන්න මේ වගේ අපි සිරස දාන්නේ තරංග ශක්තියනේ. සර්කිට් එකේ ඒරියල් එකෙන් අල්ලලා සිරස කියලා අපි බලන්නේ තරංගයේ කියන මේ ශක්තිය. ඒක නෑ කියන්න බෑ. පේන්නේ නෑනේ මේක. අපිට ගුරුත්වාකර්ෂණ ශක්තිය පේන්නේත් නෑ. විදුලි ශක්තිය පේන්නේත් නෑ. ඔය කියන අපිට මේ දැන් හැම එකම තාප ශක්තිය, රස්නේ කියන්නේ ශක්තිය. අපි ගාමු දැන් එතකොට වර්ණ ඒකත් ශක්තියක්. ආලෝක හැඩතල ඔක්කොම ශක්තිය. ඒක තරංග ශක්තිය. මේ ඔක්කොම මේ තේරම ශක්තිය කියනකොට දැනෙන්නේ නැද්ද? බුදුන් වහන්සේ සුද්ධාස්තකය කියලා කියන්නේ ওই ටික තමයි. පඨවි ආපෝ තේජෝ වායෝ අසකන දිවනාසයෙන් එන අරමුණු තමයි වර්ණගන්ධ රසෝජා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණගන්ධ රසෝජා කියන්නේ සුද්ධාස්තකේ. සුද්ධාස්තකයෙන් තමයි හැදිලා තියෙන්නේ රූප කලාප. රූප කලාප වලින් තමයි හැදෙන්නේ ප්‍රසාද රූපේ. මේක ලොකු මාතෘකාවක් අභිඥා දේශනා අහන්න පැය 14 දේශනා මේ ටිකමයි පැහැදිලි කරන්නේ. මේ හැදෙන හැටි. මම මේ ටික නම් අහලා නැහැ. නමුත් මම අර වගේ වෙන වෙන අහලා <laughs> තියෙනවා. දැන් මේ ප්‍රසාදේ කියන්නේත් ඔය කියන ස්වභාවය. එතකොට වර්ණකම් කියන්නේත් ඔය ස්වභාවය. දැන් ඔච්චර අපි ගැඹුරින් බැලුවත් දැන් මේ ගැඹුරින් බැලුවත් බලලා තියෙන්නේ අන්තිම බලනකොට මේ සිතරේන අරමුණමයි. අරමුණමයි හැම තැනම බලලා තියෙන්නේ. ඒක සුනීත සෝපාකට කියන්නත් පුළුවන් මේ සුනීත මේ බාහිර පේන එක සත්‍යයක් නෙමෙයි, සිතත් සත්‍යයක් නෙමෙයි. මෙතන ශුන්‍යතාවයක් තියෙන්නේ. දැන් ඕකම ඔය රූප කලාප බැලුවත් වෙන්නේ ඕකමයි. ශක්තියක් කියලා ගත්තත් ඕකමයි. ඉතින් මේවා පටලවා ගන්න ඕනේ නැහැ. දැනුමක් තමයි තියෙන්නේ. ඔව් මේක වැරදිද දන්න මම අරම බලලා හිතුවා එහෙනම් මේ අපි කොස් ගහ කියලා මේ පදාර්ථයේ මේ පනවගත් එකක් නේ ඒක මේ බලන අදියරක් විතරයි ඒ කියන්නේ දැන් අපි පිටරේන අරමුණ බලනවා කියන එකත් ඒකම තමයි ඒකම තමයි මහ භූත විදියට ගත්තත් ධාතු විදියට ගත්තත් දැන් මේක ඒකනේ දැන් කායानुපස්සනාව වඩනකොට අපි කියනවානේ ධාතු මනසිකාරය අපි දන්නවානේ ආනාපාන සති භාවනාව එතකොට සති සම්පජාන භාවනාව එතකොට ඉන්ද්‍රිය පරෝපරිය භාවනාව නවති නවති යුතකේ ඒ වගේම අපි ගන්නවා මේ ධාතු මනසිකා ඉතින් මේ මේ දැන් මේ කායානුපස්සනාව කියන ටිකම තමයි ඔබතුමිය ඔය කියන්නේ බලන ආකාරය ධාතු මනසිකාරය හරියට වැඩුවොත් සේරම ධාතු විදියට ගිහිලා නැති වෙන ස්වභාවය එතන උතන් තමයි ඔතෙන් තමයි නේද ස්වාමීන් වහන්සේ. ඒක මම ගොඩක් දුරට ආවා ස්වාමීන් වහන්සේ. මම ඒ බලන බලන එක තමයි මේ පදාර්ථයේ සංඥාවක්. සංඥාව කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන මිරිඟුවක් කියලා. ඒක සංඥාව තමයි අත්‍යවශ්‍යම අපි නවතින වචනේ ඇවිල්ලා ඒ කියන්නේ මේ විඥානය කියන්නේ සංඥාවමයි. ඒ කියන්නේ වේදනාව දැනෙන්නේ සංඥාවෙමයි. වේදනාව ප්‍රකාශ වෙන්නේ සංඥාවෙමයි. ඔක්ක එකට කියන්නේ වෙන් කරන්න බෑ. සංඥාව තමයි එතකොට මෙතන ඔය නව සංඥා මේ සංඥා පෙර සංඥා කියන්නේ ඒතර සංකාරයමයි කියන්නේ. සංඛාරය කියන්නේ සංඥාව. එතකොට අත්‍තරම මෙතන තියෙන්නේ දැන් අවිද්‍යාව අවිද්‍යාව නිසානේ සංඛාර තියෙන්නේ. ඒ කියන්නේ ශබ්දේ ශබ්දයක් නෙමෙයි චිත්තේ කියන්නේ හැඩතලයක් වර්ණයයි ශබ්දය එකතු වීමනේ චිත්තේ කියන්නේ. එතකොට වර්ණයයි ශබ්දය එකතු වීම තමයි සංඛාර කියන්නේ. සංකාර මේ අවිද්‍යා සංකාර කියන තැන තමයි මේ හැමතැනම තියෙන්නේ. දැන් ওই විදිහට අපි කිව්වට ඔయితත් වැඩි ගැඹුරුයි. නමුත් සරලව තමයි උඩින් පෙන්වන්නේ ඔය. ඕක මොකද ගැඹුරට යන්න බෑ ගොඩක් අයට. ඒක නිසා දැන් රූප කලාපයක් වෙනුත් ওই සංකාරයෙන් පෙන්වන්න පුළුවන්. එන්න. ඒතකොට සංකාර කියන්නේ චේතනාවමනේ සිතමනේ. සිත ඒ ඒක සිතම. ඒ සිත තමයි මේ මේ શબ્දයක් කියන එක සිත කියන්නේ ආත්මීය එකක් නෙමෙයි. නෙමෙයි. සිතක් කියලා දෙයක්වත් නැහැ. නෑ. මේකේ සබහාගාමක් තියෙනවා. ස්වාමින්වහන්ස මම අනේ ස්වාමින්වහන්ස මට කියන්න ස්වාමින්වහන්ස සමා වෙලා මම එතකොට දැන් මේ බාහිරින් කොක්වත් නැහැ කියලා මම බලනකොට මේක මගේ මගේ හිතමයි මාව රවට්ටන්නේ හැබැයි හිතේ තියෙන්න පුළුවන් මේ විශාල දේවල් මේ හිත කියන සියුම් ශක්තිය තුළ ලොකු දෙයක් තියෙන්න බෑ නම් හිතක් බොරුවක් නේ කියන තැනට මට ප්‍රත්‍යක්ෂතාවයක් වුණා දෝ කියලා මට තේරෙන්නේ නැහැ ඔබ වහන්සේට තේරෙන්නේ නැති එහෙම මට එහෙමම ප්‍රත්‍යක්ෂ වුණා මේ හිතේ මේවා තියෙනවා ඔබතුමිය ගාව දහම් දැනුම තියෙනවා. එහෙම බණ අහලා එහෙම ගත්ත සත්‍ය ඥානෙනේ තියෙන්නේ. එහෙම ඒක කෘත්‍ය ඥානෙට හරව ගන්න ඕනේ ඔබතුමිය. එහෙම ස්වාමීන් වහන්සේ. දැන් ওই කෘත්‍ය ඥානෙ තමයි ඔබතුමියට වැදගත් වෙලා තියෙන්නේ. ඔබතුමිය දැන් ප්‍රායෝගික වෙන්න ඕනේ. එහෙම. ඔබතුමිය දැන් සමාගේ සිත තුළින් දැකලා මිදෙන්න ඕනේ. මිදෙන්න ඕනේ. එතකොට අරමුණු වලින් මිදෙන්න ඕනේ. මිදෙන්න ඕනේ බාහිර දේවල් වලින් නෙමෙයි අරමුණු වලින්. ඔව්. ඒ කියන්නේ මේ මේ ආධ්‍යාත්මිකව මිදීමක් මේකේ තියෙනවා. ඒක දැන් ග්‍රහණය කරගන්න ඕනේ. බොහොම පස්සමෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. හැමතැනම තමන්ගේ ඒ ධම්මටි ඥානය තමන් අවශ්‍ය තැනට යෝනිසෝ මානසිකාරය පිටවන්න දක්ෂ වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන්ට දකින්න ඕනි ඒ දර්ශනයට තමන් බහින්න ඕනේ. ඒ කියන්නේ එක එක මට්ටම් තියෙනවානේ. දැන් බාහිරේ ප්‍රකට නැති කෙනා බාහිරේ මිදෙන තැනට යෝනිසෝ මනසකාරයට එන්න ඕනේ. යථාභූත ඥානෙ එතනට පිහිටව ගන්නවා. හැබැයි යා සිතට එන තැන එතනත් ඊට පස්සේ ඊටදී ගැඹුරට එනවා තමයි. යෝනිසෝ විජිතෝ. හැබැයි සිතයි බාහිර දෙකෙන්ම මිදෙන තැන ශුන්්‍යතාවයට එනවා. එතනත් යා ගැඹුරට යනවා. හැබැයි මේ දැන් දර්ශනාභෝධයේ තියෙනකොට දැන් ඔබතුමීට වගේ බාහිරත් නැතුව සිතත් නැතුව එන අරමුණ දකින්න හැකියාවක් තියෙනවා. ඒකත් හැබැයි හරි පරිස්සමෙන් මොකද බාහිරෙන් මිදෙන එක මිදෙන මිදලා නැත්නම් හැමතිස්සම කෙලෙස් හට ගන්නවා හට ගන්නවා නේද ඒ ස්වාමීන් වහන්සේ අර මම ආපු ක්‍රමයේ මම දැන් හැම වෙලාවෙම රූප මේ ඇස කන දිවනාසය කය මන කියන හැමතැනම එනකොට මම හිතුවා මේ මේ මේ සිතේ හටගන්න රූපයන්නේ මේක මෙහෙම වෙන්න බෑ සිතේ කොහෙන්ද රූප ඒ මෙහෙම කී කියා තමයි මම ඒක අයින් කර කර ආවේ ඒ විදිහට අයින්ට වෙනවා ඒක බාහිරින් මෙතන ඒක සෝතාපන්න මාර්ගය මාර්ග මාර්ග ඥානය එතන තියෙන්නේ. එහෙනම් මාර්ගයට ඒ පෙන්නන එක. හිත පෙන්නන ආකාරය ඔක ප්‍රතිපදාවේ තමයි ඔය තියෙන්නේ. මුල් අවස්ථා ආදීරේ මුල් ඒ කියන්නේ මුලින්ම සිත සිත විසිරෙන හිත එක හිත දක්ෂින මට්ටමට ගන්න ඕනේ. ඒක සමථයක් එතනදී වැඩගත්. ඊට පස්සේ තමයි ඔය කියන තැනට එන්නේ. ඒ කියන්නේ බාහිර මේ සිත කියන තැනට එන්න තැන. හා ඉතින් එතනින් එහාට පොඩ පොඩ තමයි යන්න ඕනේ කලබල වුණොත් ඔය ටිකක් නැති වෙනවා නැති ස්වාමීන් වහන්සේ මට නානේ මෙන්න මේකට ස්වාමීන් වහන්සේ උපදේශයක් දෙන්න දැන් අපි හිතමු දැන් දැන් මේ විදිහට බාහිර දක්නොත් බාහිරයක් නෙවෙයි මේ අරමුණක් සිතක්මයි ඔර දෙදර වැඩ කරනකොටත් ඒ හැම තැනදීම ඒ විදිහට හිත හිත යනකොට සතිය කියන එක අමුතුවෙන් වඩා ගන්න ඕනද ඒ විදිහට යනකොට සතිය සිහියේ පේනවා නම් සතිය තියෙනවා සිත විසිරෙනවා කියන්නේ සිත පේන්නේ නැහැ කියන්නේ සතියට එනං පොඩ්ඩක් පුරුදු වෙන එක හොඳයි. ඒ කියන්නේ පොඩ්ඩක් පොඩ්ඩක් විවේකීව ඒ කරන වැඩේට හරිය එහෙම නැත්නම් තමන් පොඩ්ඩක් තමන් ඉන්නේ ඉරියව්වට හිත තියන ඒ සතිය තමයි තියෙන්නේ. මම තමයි ඉදිරියේ තියෙන මොකක් හරි එකක් හිත විසිරෙන්නේ නැතුව ටිකක් වෙලා පවත්වා ගන්න. ඒක අත් දෙක පියාගෙන උස්මට. ඒ හැම එකකින්ම සති කමටහන වැඩිවීමක් සිද්ධ වෙනවා සමතේ වැඩිවීමක් සිද්ධ වෙනවා හැබැයි ඒකටම ඇබ්බැහි වෙලා ඉන්නත් එපා සිත ආයමත් බලන්න ආයෙමත් හිත විසිරෙනකොට අරකකට එන්න. හැමදේම අර නිකන් අර නිකන් අපි අර අර පිහි අරගෙන එළුව කපනවා වගේ අවශ්‍ය හොද්ද හදනවා වගේ වැඩක් මෙතන තියෙනවා. එහෙයි එහෙයි. හ්ම්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ තමයි දැනගන්න ඕනි. දැන් දැන් සතර සතිපට්ඨානේ අපි පාවිච්චි කරන්න ඕනි. හරි නිකන් අර යුද්ධයට යන හමුදා සෙබලෙක් ආයුධ ටික තියාගන්නවා වගේ හරියට. ආ. දැන් මෙතන රාග සිත ඕනාට වැඩිය ඇලීගෙන යනවා නම් ඒකෙන් මිදෙන්න ඔන්න වගේ තමන් මේ මේවා උපක වෙපන්ස් වගේ හරියට නිකන් යුද්ධට යන සෙපලයි. ඒ මෙවලම අපි හරියට ගන්න ඕනේ නේද ගන්න. හරියට තියා ගන්න ඕනේ. දැන් දැන් අපි දාන්නේ දැන් මේ වෙලාවේ අනේකට තමන් අද්දහි වෙලා ඉන්නේ කියලා පුළුවන් නම් ඒකෙන් අයින්ට වෙලා ඉන්න අර මෙවලමක් විදියට එතකොට වැඩ වෙනවා. සතර හදිස්සියේ එතකොට තමයි තමන් ප්‍රායෝගික වෙනවා. හා එහේ ස්වාමීන් වහන්සේ. මේ සිතට වහල් වෙලා සිත කියන කියන විදිහට අනේක තුල ගමන නැහැ. ඔව් එහේ. ගමන වැහෙනවා. ඔව්. එතන හැමතැනම නීවරණත් හඳුන ගන්න. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දත්ත කුක්කුච්ච ඕක යන්නත් පුළුවන්. අපයි කාමයේ කියන එකත් ඕනාට වැඩි මේ එකක්වත් අපිට වැදගත් නැහැ. ඒ කියන්නේ ඒකත් ඇවිල්ලා නැති වෙනවා. ඒකත් දකින්න පුළුවන් මේ මේ සිත හරියට තියෙනවා නම් අර ඒ කියන්නේ සිත දැකීම හරියට තියෙන දියුණු කෙනෙකුට ඒ ඔක්කොම ප්‍රශ්න වෙන්නේ එකක්වත්. ඒක ස්වාමීන් වහන්සේ කියන්නේ සිත දියුණු එක්කෙනා ඉතින් බහැරව ඉන්නේ ඒක නිසා එයාගේ වෙන්නේ එකක්වත්. තමන්ගේ කරගන්න එකක්වත් ඒ මේ කියන විදිහට සිත දැකීමමයි වැදගත් වෙන්නේ සිතම බාධාන කරගන්නත් එපා මේක හරියි ඒ කියන්නේ මේ දැලිපියෙන් කිරිපැණි කනවා වගේ මෙතන අපි අපි මෙහෙම සරලව කතා කරාට මෙතන අතිශයෙන් පරිස්සම් වෙන්න මේක දක්ෂ වෙන්න ඕනේ ඒක කුසල කියන්නේ ඒකයි මෙතන කුසල උපසම්පදාව තියෙන්නේ එහෙම කියන්න ඕනේ සබ්බ පාපස්සා කරනම් මේ සියලු සිතුවිලි අකුසල් ස්වාමීනාත් පරිවදපන මේක මේක තියෙනවා ඒක සබ්බ පාපස් ආකරණං කුසලස්ස උපසම්පදා මේක තියෙනවානේ සබ්බ පාපස් ආකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරිවදපන ඒතම් බුද්ධානුශාසන බුද්ධානුශාසන ඔව් බුදුරුන්ගේ අනුශාසනාව මෙන්න මේ මේ සත්‍ය දකින්න ඕකයි තියෙන්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ එතකොට දැන් මෙහෙම දැන් අපි බාහිරේ දැන් අපි හිතමු මේ මේ මේ උණුසුම් බෝතලේ කියන එහෙම එකක් උපන්න නැත්නම් අපිට අපි නැහැ කියලා දැක්කම අපිට උපාදාන වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ නේද? මොකද්ද? දැන් අපි මේ ඉස්සරහ තියෙන මොකක් හරි බඩුවක් දැක්කාම මොක තියෙනවා කියලා අපි දන්නේ නැහැ නේ අපි ඒක දැක්ක ගමන් ඒක අතාරිනවා. එතකොට උපාදාන වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? එතන කලබල වෙන්නේ නැතිව මේ ඒ කියන්නේ ඔය එක අරමුණක් මේ එක අරමුණේ මිදීම තුළ නිවනටපත් වෙන්නත් පුළුවන් කියලා ඔබට ඔබතුමියට ඒ කියන්නේ ඔතන දකින්න විදිහ ඔව් දැන් ඔබතුමිය සරලව දැක්කොත් ඔබතුමිය එක සරලව මිදීමක් සිද්ධ වෙනවා ඔබතුමිය මේක හොඳින් සූක්ෂමව මේක දැක්කොත් ඒ කියන්නේ ඒක අපිට බලින් කරන්නත් බෑ ඒක ඕනාටදී හිතට කරන්නත් බෑ ඒක කෙනා කෙනාගේ දක්ෂතාවය මතයි මේක තියෙන්නේ කියන්නේත් ඒකමයි. සාන්දිටිකයි කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ වර පහන් දැන්න දැක්කා වගේ මේක එක සිත හරියට දැන් මේ අඹ අඹ ගහේ කොළ 5000ක් විතර තියෙනවා. නමුත් එක කොලේ හරියට නාර ටික බැලුවා කියන හිතට එන ඔක්කොම සිතුවි හට ගන්න හට ගන්න සිත දැක්කම වෙනවා. ඔව් එතකොට අපි බොහොම සරලව හිතලා මේ පුටුව දැක්ක පුටුව මගේ හිතමයි කියලා අත්හැරනවා කිව්වට ඔය පුටුව දැකලා නිවන් දකින අයත් ඉන්නවා. ඉන්නවා. ඒක ඒක තමයි ඒ තම තමන්ගේ දක්ෂතාවය. ඔව් මේක අතිශයින් මේ සම්භාවනීයයි. ඒක පැත්තකින් බැලුවාම ඒ කියන්නේ මේක මේක ඇත්තටම මේක එහෙම අපිට වචනෙන් කියා ගන්න වචන වලට අපි පෙරලානේ මේ ඔබට ඔබතුමියට මේ ධර්මයේ ඉදිරිපත් කරන්න. නමුත් මේ වචනෙන් කියන්න බැරි තරම් ඒක තමයි අපි මෙච්චර මේ වීරියක් ගන්න මේක සම්ප්‍රේෂණය කරන්න අනිත් අයට. අර ස්වාමීන් වහන්සේ මම දැන් අර අතන කිව්වේ මට දැන් අර දකින්න කියන බාහිර දේවල් දෙයක් තමයි නැහැනේ කියලා හිතෙනකොට මට එන හැඟීම තුල මට දැන් මේක මට කියාගන්න තේරෙන්නේ නැති දන්නේ අපිට දැන් වැටහෙනවා ඒ කියන්නේ දැන් පුටුව කියන එක බාහිර කියන එක බාහිර පුටුව නැති බව තමයි සිත බව හැබැයි මේ මේක මේ ඔබතුමිය තව හොඳ කියන්නේ කලබල වෙන්න එපා ඒ කියන්නේ මේක හොඳට ප්‍රගුණ කරන්න එතකොට ඕක සාමාන්‍ය දෙයක් වෙනවා ඕක අහන්න නැති ප්‍රශ්නයක් වෙනවා ඒ කියන්නේ මේ පුටුව එන පුටුවක් පුටුවක් බව දැනෙන්නේවත් නැහැ. ඒ කියන්නේ මේ පුටුවකට කිසිම ගැටීමක් කම්පනයක් නැහැ. සිත මේ සිත කියලා 아무තෙන් හිතන දෙයක්වත් නැහැ. අර බල ධර්ම වෙනවා. ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වෙනවා. ඒ කියන්නේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා මුලින්නේ තියෙන්නේ. ඕක බල ධර්ම වෙනවා කියන්නේ ඉබේම පේලා ගන්නවා කියනවා. ඉතින් මේකත් ඇවිල්ලා ඕන කමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ මෙහෙම වෙන වෙලා තියෙන දැන් ස්වාමීන් වහන්සේ අර අපිට දැන් එක්කට ඒක ඒකේ ගාණක් නෑනේ. අ මෙන්න මෙන්න මේක තමයි ඕක තමයි ගොඩක් අයට හඳුනා ගන්න බැරි තැනක් තියෙනවා තන. ඒ කියන්නේ මේ සමහර අයට තේරෙන්නේ නැහැ මේ දැන් මේ සිත දකිනවා. දැන් මේ පුටුව කියලා දකිනවා. මගේ සිතයි කියලා දකිනවා පුටුව නෙමෙයි කියලාත් දකිනවා. හැබැයි ඒ ඒකම මේ මිදෙනවා කියන එක අත්ගමේ පේන්නේ නැහැ. පේන්නේ නැහැ. ඒක නිසා එයා දිගටම ඒකම කරනවා. එතකොට හැමදාම එයා පුටුව දැක්කම හිතන්න යනවා පුටුව නෙමෙයි කිය කි. ඒක බලන්න ඒක උපාදාන වෙලා දන්නේම නැතුව. ඒක නීවරණයක්. එතන දැන් සිතක් ඇතුළතම නැති වුණා කියන එකනේ අපිට. දැන් මෙතන මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම ගැඹුරු රහසක්. ඒ කියන්නේ මෙතන තියෙනවා මේ මේ තමන්ගේම අභ්‍යන්තරේ සාන්දිටික පැල ලුණු දැන් ලුණු චුට්ටක් දිවට දැම්මම දැනෙනවනේ. එහෙයි. මේක කාටවත් කියන්න බෑනේ. දැන් කවුරුත් දන්නේ නැහැ කියමු අපි හිතමු මේ ලුණු ටිකක් දිවේ ගෑවෙනවා කියලා. තමට දැන දැනීම ප්‍රබලයි නේද? අර අඹුල් ගතිය ප්‍රබලයි නේද? එහෙයි. එතකොට ඒක කාටවත් කිය පෙන්වන්න බෑනේ අපිට. ඔව් ඒක හැංගීමක් නෙමෙයි. පුටුව පුටුව මේ දිය වෙන එකක් කියලා. එහෙයි. ඒ කාටවත් පෙන්වන්න බෑ. පෙන්වන්න බෑ. අපේ අර සතුට දුක වේදනාව කාටවත් මාර්ගය ඥායස අධිගමය කියන්නේ. එහෙයි. ඔය ඥායස අධිගමය කියන්නේ කාටවත් පේන්නේ නැහැ. පේන්නේ අධිගමේ පේන්නේ කියාගන්නත් ඕ ඒක කියාගන්නත් ඒකයි රහතන් වහන්සේ හොයාගන්න බෑ කියන්නේ හොයන්න බෑ මේක මේක තමන්ගෙම හැබැයි මේකට බලපහන සාධක තියෙනවා තමන් ගොඩාක් කයිවාරු ගහනවා නම් කියවනවා නම් හිත විසිරෙනවා නම් තමන්ට හිත පාලනයක් නැත්තම් ආයතන ටික කන්ට්‍රෝල් නැත්තම් පාලනයක් නැත්තම් තමන්ට මේක මේ අර්ධය සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අරමුණු එනකොටම දකින්න එක සාන්දිටික අල් ඒක වෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ මම දැන් බාහිර සම්බන්ධතා මෙහෙමයි මේක බාහිර සම්බන්ධතා ඇත්තෙම නැති තරම් කියනවා සුට්ටක් ඉතින් ওই දරුවෙක් එක්ක හරිනේ එහෙම නැතුව භෞතික නෙමෙයි අපි හිතමු කෙහෙල් ගහක කොලයක් හෙල්ලෙනවා කියලා ඒකටත් අපි දන්නේ නැතුණාට අපේ කැමැත්තක් තියෙනවා ඔහේ මේක හරි සියුම් ඒ කියන්නේ වනාන්තරයේ හිටියා කියලා නිවන් දකින්නත් බැරි ඒකයි එතනත් උපක්ලේශ තියෙනවා ඒ කියන්නේ දන්නේම නැහැ සමහරලාට සමහර සීතලට කැමති සමහරලාට හුලකට කැමති එයා දන්නේ උපක්ලේශ වෙලා තියෙන්නේ වෙලා තියෙනවා ඔව් අපි දන්නේ ඒ අරමුණු අපිට හිතා ගන්නත් බෑ ඒ තරම් සංඥාවක් හැබැයි තමන්ගේ මහා සියුම් ඥානෙට හසු වෙනවා මේවට ඇලෙනවා කියන තමන් ඒකේ මිදෙන්න ඕනි බවත් තමන්ටම දැනෙන එකක් වෙනවා එතකොට. දැනෙන එකක්. එතකොට තමන් ඒක තමන් ඒකට හදා ගන්නවා පරිසරය. තමන් ඒ කියන්නේ හදා ගන්නවා මේ මේ මේක මේක දැනෙනකොට ඒ ඒ එතනට ඇලෙන ස්වභාවයෙන් මිදෙන ස්වභාවයට කටයුතු කරනවා. අන්න ස්වාමින්වහන්සේ දැන් ඔය ඔතන ඔය කියන හරිය තමයි මම බොහෝ දුරට ස්වාමින්වහන්සේ ඔබ වහන්සේ කිව්වට නෙමෙයි අර දැන් ඒ සියුම් ඒ දේවල් දකින්නකොට ඇලෙන ස්වභාවයෙන් මම මිදි මිදි යනවා කියලා මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව් ඔතන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් සමහර අය කැරපොත්තක පිළිකුල් කරනවා. හක හැකනලා පිළිකුල් කරනවා. පණු පිළිකුල් කරනවා. අසූචි පිළිකුල් කරනවා. ඔතන තියෙන කෙලෙස්යම තමයි. කෙලෙස්මනේ ඔව් උපකේස අපි දන්නේම නැතුව ඒවා කෙලෙස් තමයි. දැන් මේ මෙතන මේ සංඥාව කියලා මේ චිත්තයක් නම් මොකටද මේ කම්පණය? කම්පණය. ඕ. Oh, oh, දැන් චිත්තයක් නම් oh. මොකටද මේ මේ මේ මෙතන කක්ක කියලා තියනවාද? මෙතන තියනවාද හැකරල්ලෙක් කියලා? මෙතන තියනවාද කැරපොත්තෙක් කියලා? අන්න බලන්න පුළුවන් තමන්ගේම හිතේ තියෙන මොකද්ද කියලා. හිතේ තියෙන ඒක ඉතින් ඒක ඒක භාවයන්. දැන් කාට හරි කියනවා අපි මේ මේ මෙතන මේ ජරාවක් තියෙනවා පොඩ්ඩක් අයින් කර. මට බෑ මේක අයින් කරන්න කියලා තමන්ටම හිත නොදැනි කම්පනයක් එනවනේ. ඒක නෑ. ඕක අකමැත්තෙන් අයින් කරනවා නම් එතනත් කෙලිස් නේවා ඒක යාගේ හිත දාන්න ඊට පස්සේ අකමැත්ත මේක අපේ හිත අන්න එකයි එතනත් වංචනික නොවි ඔව් අවංකවම වෙන්න ඕනි වංචනික නොවි හැම ඉරියව්වෙම සිටේමනේ සිදු ගමනම් මේක කිසිම වෙලාවක් බුදුහාමසේ මෙහෙම කියනවා ආ බුදුහාමසේ කියනවා දුක්ඛා පටිපදා කිප්පා අභිඥා දුක්ඛා පටිපදා ගන්ධා අභිඥා සුඛා පටිපදා කිප්පා අභිඥා සුඛාපටිපදා ගඤ්ඤා විඤ්ඤා කියලා හතරක් පෙන්නනවා. ඕකේ ගිහියට තියෙන්නේ දුක්ඛාපටිපදා ගන්ධා විඤ්ඤා ඇත්තම කිව්වොත් නමුත් සමහර ගිහියෝ ඉන්නවා දුක්ඛ පටිපදා ඒ කියන්නේ හිත විසිරෙනවා කම්පණය වෙනවා නිතරම අරමුණු වෙනවා. හැබැයි හැබැයි ඒ කෙනාගේ මේ ධර්මයේ තුල කිප්ප අභිඥා ගිහියත් ඉන්නවා. බුදුන් වහන්සේ නෑ කියන්නේ බුදුන් වහන්සේ කියනවා මේ ගිහියා පවා මේ සාධර්මයේ දැකලා මිදෙන්න හැකියාව තියෙනවා කියලා. එහෙම අය ඉන්න බව පෙන්නනවා. ඇයි ගිහියන් අතර බහුතරය හැබැයි මේ දුක්ඛ පටිපදක් ගන්ධ අභිඥා. ඒ කියන්නේ අභිඥා දුර් ගන්ධ අභිඥා කියන්නේ අභිඥා එකපාර ඉස්මතු වෙන්නේ නැහැ. අර ටික ටික ඉස්මතු වෙනවා කියන්නේ ගන්ධ අභිඥා කියන්නේ. කිප්ප අභිඥා කියන්නේ වේගෙන් ඉස්මතු වෙනවා අභිඥා පහළ වෙනවා වේගෙන් ගිහියට දුක්ඛ පටිපදාවේ උනාට කියන එක පෙන්වනවා. දෙන්නම ඉන්නවා කියනවා. ඒ වගේම පැවිද්දා පෙන්නනවා. පැවිද්දට දැන් අරමුණු අඩුයිනේ. කොණ්ඩේ පීරන ලස්සන ඇඳුම් අඳින්න රස කරපහට ඕ අදහස් නැහනේ. දුක දානේ වළඳනවා. ඒතර පැවිද්දට කියනවා සුඛාපටිපදා. ඒකට කිය සුඛය. සුඛය තුල ඉන්නවා කියනවා. සුඛාපටිපදා. හැබැයි අභිඥා ගන්ධ වෙන්න පුළුවන්. මොකද ඒවටත් ගැටෙනවා. මට රස කෑමක් කන්නත් බෑ. මේ මේ මේ ඉන්නත් බෑ. මෙතන දුකයි කිය කිය එයා ගැටෙනවා. ඒ භික්ෂුව අභිඥා නැහැ කියන ඒ භික්ෂුවට. ඒක ටිකක් කියන අභිඥා වැඩි. සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා කියනවා මේ බහුතරය එතන තමයි කියන්නේ පැවිදි පැත්තට කිප්පා මේ සුඛා පටිපදා සුඛා පටිපදා මේ මොකද්ද සුඛා පටිපදා කිප්පා අභිඥා කියනවා. එතකොට ඒක අභිඥා වේගයෙන් වැඩෙන භික්ෂුන් වහන්සේලා තමයි පෙන්නන්නේ. මෙතන බුදුන් වහන්සේ පෙන්නන්නේ අභිඥා කියන්නේ ඔය දැනෙන දැනීම. ඔය ලුණු රහ වගේ දැනෙන දැනීම අභිඥා ඥායස්ස අධිගමයි අධිගමයේ විතරයි මෙතන බුදුන් වහන්සේ අගය කරන්නේ. අපි කතා කරන දේවල්වත් නෙමෙයි. නෙමෙයි නේද? ඒක සම්මාස හිතාභ්‍යන්තරයෙන්ම ඇති වෙන දෙන්නේ. තියෙන්නේ. අපි කොච්චරවත් අපි අඩුවේ අද වැඩියෙන් කතා කරනවට වැඩිය අඩුවෙන් කතා කරන එකයි සමහරලාට හොඳම. ඒක හරි හරි ගැඹුරු ඔය කියන්නේ. බොළු බොළුෙක් බීරෙක් කන්දේක් මන්ද බුද්ධකෙක් වගේ කතාව වගේ නේද ස්වාමීන් වහන්සේ. මේක උ මේක තමයි කියන්නේ කන්ති පරමන් තපෝ කියලා. ඒකමයි තේරුම. කන්ති පරමන් තපෝ කියන්නේ තපස කියන්නේ දැන් අපි භාවනාවනේ. කන්ති කියන්නේ මේ ඉවසීමයි පරම තපස. ඒ කියන්නේ කවුරු හරි මොනවා හරි කිව්වත් එකට කියන්නේ නැහැ. ඔව්. ඕ සද්ද නැතුව ඉන්නවා. ඔය ඉවසීම. ඒ ඉව කන්ති පරමන් තපෝ. ඒකනේ බුද්ධ වචනේ. ඒ කියන්නේ අකුලාන්තේ අභිඥාවමයි පෙන්වන්නේ එතනත් පෙන්වන්නේ. අභිඥා වැඩෙන්නේ එතන. එතන මට දැන් ඕක ඉස්සර වුණා ස්වාමීන් වහන්සේ මට මම දැන් ඉස්සර කවුරු හරි මොනවා හරි කිව්වා වුණත් මට මේ හිතෙනවා මට වෙලාවක් නෑ මට එකට දෙකක් කියලා ගන්න බැරි වෙච්චාම මං හිතනවා මටත් වෙලාවක් එන්නේ නැතේ කොයි වෙලේ හරි ගියා. දැන් හැබැයි ඒව එකක්වත් වෙන්නේ නෑ හිතෙන්නේ නෑ. ඔය කවුරු මොනවා කිව්වත් අනේ එතන විතරයි කියලා අන්න එහෙම තත්ත්වෙන් එහෙම ඉන්න පුළුවන් පරිවර්තනයක් නම් වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඔච්චර හොඳයි ඒක. ඔව් ඇත්තටම මම මේ ධර්මයේ මාර්ගයේ ඉන්නවා කියන්නේ මහා ආශ්චර්යයක්. ඒ කියන්නේ කොහොම සාසතුවේ ටික ටික එනවා. ඒක නැති වෙන්නේ නැහැ. සංසාන්තං ඒතම් ප්‍රණීතං යදිද සබ්බ සංකාර සමතේට එනවා. ඒකට ඇවිල්ලා හරි සාන්තයි කියන්නේ මේක හරි හරි ආශ්චර්යය කියන්නේ දැන් මේ මේ මේ මේ මාර්ගයේ ඉන්න කෙනා මැරිලා නැහැ. සමුදිතලා අපි කතා කරමු මැරිලා නැහැ. එතකොට නමුත් මේ කෙනා මේ මේ මේ මේ කෙනා ජීවත් වෙලා ඉන්නකොටම ප්‍රතිඵල තියෙනවා. ඒ මේ මේ අපි අපි ගොඩක් පෙන්නලා තියෙනවා ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර දියුණු වෙනවා මිසක් පිරෙන්නේ අපි කියලා. මේක සිහිය වැඩි වෙනවා එයාට හොඳට පේනවා මේකෙන් පාඩු වෙනවද ලාභ වෙනවද කලින් මේ ඥානේ වැඩෙනකොට ඒක අනිත් පැත්තට පු탁ජන පැත්තට මේ මේ කෙනාට වාසියක් වෙනවා තවත් වෙන්නේ නැහැ. යහපතක් මිසක් අයහපතක් වෙන්නේ නැහැ. ඒක අපිට පිටනන්න පුළුවන්. මේ මේ මේ ධර්ම තුළ ඉන්න කෙනා ඇත්තටම මේ යාට මොනවත් එහෙම නරකක් එහෙම අපිට පේන්නේ නැහැ. ඒ ස්වාමීන් ඒ ස්වාමීන් අපේ ජීවිත තුළමත් ඒ අත්දැකීම් තියෙනවා මම හිතනවා ධර්ම නිසා වෙන්න ඇති කියලා. තියෙනවා තියෙනවා. මැරෙන්න ගිය වෙලාවල් වල අනුමමෙන් මාර්ගේ අනායට ඇත්තටම යහපතක් අපිට මේ අයහපතක් වෙන්නේ වාසේ යහපතටමයි. අයහපත වෙනවත් ඇති මේ අයහපත තමයි එන්නේ. ඒ කියන්නේ ඒ තුලත් අපිට පැහැදිලි නැති වෙනවා. ඔව් ඒ ස්වාමින්වහන්සේ දැන් මගේ නැතුණා කියන සිත බඩුවක් නැතුණත් ඒකත් අත්හැරින පැත්තට එනවා. ඔව් දැන් ස්වාමින්වහන්සේ මම හුඟක් වෙලාවට හිතනවා මට එහෙම වුණා මේ කරදර වලින් බේරි බේරි බේරි බේරි ආවේ මේ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන්නයි මේ මාර්ගයේ යන්නයි කියලා මෙච්චර ජීවිතය ආවිස දීලා බේරගෙන ආවේ. එහෙම දේවලුත් තියෙනවා. ඔව් මට එහෙමම හිතෙනවා හුඟක් වෙලාවට ගානෙන් නැතිනම් පිරිසක් කරමු. ඒ කියන අදහස් අදහස් සිතුවිලි පැත්තෙන් දැකලා අත්හැරලා දාන්න. අත්හැරලා දාන්න ඕනේ නේද? ඒවත් ඉතින් සිතුවිලිනේ ඔක්කොම ඕ. තිබ්බොත් කෑව නැත්තන් නෑ වගේ හිටියොත් හිටියා නැත්තන් නෑ වගේ තනකට මේක එනවා අවබෝධ වෙනකොට. මේ මොහොතටමයි ඔය මේ මොහොතටමනේ එන්නේ අපි මේ මොහොතටනේ මේ මොහොතටනේ මේ ශරණයටම අවදි වෙවි අවදි වෙවි යනවා ඒකනේ. ඒ ශරණය මේ ශරණය. මේකනේ මේකනේ ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ අපි මෙහි යනකොට ආයේ අවශ්‍යතාවයක් වුණොත් හැමදාම නෙවෙයි විමසීමක් කරන්නම් ඕනිකමක් වුණොත් ස්වාමීන් වහන්සේ නිකන් කතා කරලා බොරුවට මෙහෙතලා ඔබ වහන්සේලා අපිට මේ දෙවි ධර්මයේ දැන් මම මේක ඒක තමයි ඒක තමයි අපි ගොඩක් මේ ගැන ගොඩක් අපි දැන් කලිනුත් කතා වුණා ඒක ගුරු මහත්මයා මේ ෆෝන් එක අපි අයින් කරයිද කියන එක තමයි එතන තිබුණේ අනේ අයින් කරන්න එපා කියන්නේ. තිබුණා. ඉතින් අපි බලමු එන විදිය බලමු මොකද ගොඩක් අයට උදව්වක් වෙන්න ඕන නිසා තමයි මේම නෑ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවල අපිට මේ උදව්ව මොකද අපි මේ සසර නිමා කරගන්න ඕනේ මේ සිතිවිලි සංසාර සාගරයේදී දී ගිහිල්ලා අපි කොහේ වැටෙයිද? ඔව් ඒක ඇත්තට මේක නිමා කරගන්නම ඕනේ. මේ මෙහෙම සද්ද නැතු විදිය කියලා පළක් නැහැ ඉතින් ඒක අනේ පාරවන්න පුළුවන් කොයි මොහොතේ හරි ඒක පොළොවට පස්සලා යයි අපිත් සමගම අපේ ඔව් කාටවත් ඒක මෙහෙම කරන එක නම් හිතන්නේ ඉතින් දැන් අපිට ස්වාමීන් වහන්සේ තේරෙනවානේ මේ සිතිවිලිමයි සංසාරය කියන්නේ කියලා. ඉතින් මේ මේ සංසාරයේ දිගේ ගිහිල්ලා අපි නැවත නැවත දැනකට අර මේ කට්ටක් ගහන්න නෙමෙයිනේ අපිට දැන් ඕනි මේ බුද්ධ ශාසනයම මේක නිමා කරගන්න. එතකොට ඔබ වහන්සේලාගේ උදව්ව අවශ්‍ය වෙන වෙලාවල් එනවනේ හැම ඔබතුමියගේ අතුලාන්තේ ෆෝන් එකේ කෝල් එක ගන්නවට වඩා මේ මේ දේශනේ සවන් දීම තුළ ඔබතුමියට දැනුණා නේද ගොඩක් දේවල් හදා ගන්න තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ ඒක තමයි ඒක ගොඩක් වටිනවා. ඔව් ඒක ගොඩාක් වටිනවා ඔබ වහන්සේලාගේ ගොඩක් අයට අපිට තේරලා තියෙනවා අපි පැහැදිලි කරගෙන ආනකොට ඒ අය ලොකු පරිවර්තනයකට පැහැදිලි කරන මොහොතේම ඒ අයට දැනිලා ඒ අය කතා කරන ඊගා වචන වලින් අපිට දැනෙනවා එහේ එහේ ස්වාමීන් වහන්සේ අපි මම ඔබ වහන්සේගේ දේශනා ටික දැන් අහනවා රැයදි වෙනකන් ඉදිරියට අහන්න හිතාගෙන ඉන්නවා මොකද මම ටිකක් ඇහුවා. සමන් දෙන්න මේ අවසාන දේශනා ගොඩාක් වැදගත්. අපි දාලා තියෙන වචන සමහරලාට සමාජයට අලුත් ක්‍රියාසිට කියලා තියෙනවා ප්‍රබාස් කියලා තියෙනවා. ඒ වගේම අභිඥා දේශනා කියලා තියෙනවා. ඒ අභිඥා දේශනා හරි පරිස්සමෙන් අහන ඒවා ගැඹුරුයි. ඉතින් හැමතැනම තමයි ඉස්සරහට දාලා තියෙන්නේ. දාලා තියෙන්නේ. ඔබ වහන්සේලා සතර නිමා කරගෙන ඇති ඉතින් අපි තවම මේ සිසිවිලි සංසාර වාගේ අවසානයේදී අපි නිහඬව ඉන්නේ. ඉන්නේ <laughs> ක්‍රමයේ ගැලවෙන්න අපිට මේ සසර තවත් යන්න බෑ ඇත්තටම. මේ මේ ගොඩක් මේ බාහිර අපි නිකන් කම්පන වෙලා අපි බලන්නකෝ දැන් විජේ කුමාරතුංග කොයිතරම් හොඳට ගාමිණී පොන්සේකලා අමරදේවලා අපි දැක්කනේ මේ ගොඩාක් මේ ගායකයෝ නළුවෝ ගොඩාක් බැලුම් වගේ ඉච්ච යුග අපි දැක්කා නමුත් අපි දැක්කා උන්ගේ අවසානයේ කොහොමද කිසිම දෙයක් නැහැ මරණ පස්සේ අපි දැක්කා මුකුත්ම නැහැ සමහර අයට සැමරීමක්වත් නැහැ දැන් අමරදේව මහත්තයා ඉන්නකොට තිබුණු දේවල් දැන් මේ වෙනකොට කතාවක්වත් නැහැ අපේ මේ අපි මේ මේ රූපයක් අල්ලගෙන මේ මොනවද අප්පා කරන විකාර කියලා හිතෙන. නාඩගමක්මනේ අපි කෙරුවේ මෙච්චර කල්. තේරුම අච්චර මේ ඒවා එහෙම වෙනකොට මේ මොනවද අප්පා මේ ගියාට පස්සේ ඔක්කොම ඉවරයිනේ. ඉවරයි. ඒ අපි එන්නේ එතනින් ගැලවිලා මේක මවාගෙට මොකක්ද ඇති පාලේ අල්ලගෙන. පාලේ. දැන් ඒව හොඳට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ බණහලම තේරෙනවා මේ අනිත්‍ය මේ සත්‍යයට අපි එනවා නම් හරි නේද කියලා. එතකොට තමයි දැනෙන්නේ. සත්‍ය වැදගත් කියලා. වැදගත් කියලා. ඒකනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි පින්න ඔබ වහන්සේට සාදු සාදු ඔබ සමීට මේ සත්‍ය අවබෝධ වෙන්න තෙරුවන් සරණයි තෙරුවන් සරණයි